හොඳයි සාදුකාරයක් පවත්වමු. දැන් තමන්ට මේ වෙනකොට ආර්ය මාර්ගයේ මූලික අංග කීපයක් වඩවා ගැනීම සිද්ධ වෙන ආකාරයට මාර්ගය පැහැදිලි කරා. ඉගෙන සම්මා දිට්ඨිය ඇති කරගත්තා. සංකල්පයන් අපි ගොඩනගා ගත්තා. ඒ අනුව සම්මා වාචා, කම්මන්ත ආජීවයන් ගොඩනැගෙන ආකාරය අපි අඳුරගත්තා. උපචාර වශයෙන් Tamanට නීවරණ යටපත් වෙන ස්වභාවයත් අපි දැන් අඳුරගත්තා. එනි සම්මා සතියක් දල වශයෙන් Tamanට දැන් තියෙනවා. බණ අහනකොට කමන කවදාවත් ඔය කියන ආකාරයේ මිත්‍යා සතිය පවතින්න බෑ. බණ අහන වෙලාවේ Taman ආසාව තරහ ඇති කරගත්තා නම් ඉතින් එතකොටත් ඉතින් ඔන්න එතනත් ඉතින් නීවරණ ඇති වෙලා නම් ඒ බණ අහන එකෙන් ඇති වැඩකුත් නෑ. පැහැදිලි? ඉතින් Tamanට උපචාර වශයෙන් මේ தත්ත්වය ඇති කරගත්තට ඒක බලවත් කරගන්න බුදුහාමරෝ දක්වපු ඊළඟ පියවරවල් ටික අනුගමනය කරන්න ඒ තමයි නීවරණ Tamanට අර්පණා වශයෙන් දැඩිසේ බලවත්සේ යටපත් කරගත්ත සිහියක් ගොඩනගා ගන්න ඕනේ. දැන් ඒකට අපිට සිහිය ඕන. ඒක සිහිය පවත්වන්න ඕන. කොහෙද? නීවරණ නැති අරමුණක් තුල. නීවරණ නැති අරමුණක් තුළ සිහිය පැවැත්වීම අපි කරන්න ඕනේ. දැන් සිහිය කියලා කිව්වේ මොකටද? දැන් උදේ කියලා දුන්නා ඒක. සිහිය කියන්නේ මොකක්ද? සිහිය තියෙනවා නම් ඒ කියන්නේ සිහිය තියෙනවා කියන්නේ මොකක් තියෙනවද? අරමුණු දැනෙන බව. එහෙනම් සිහිය තියෙනවා කියන්නේ අරමුණු දැනෙනවා. සිහිය නැහැ කියන්නේ එතකොට අරමුණු දැනෙන්නේ නැහැ. හරි. එතකොට දැන් හරියටම තමන් දැනගන්න ඕනි සිහිය පිහිටුවා ගන්න කියලා කියනවා. සිහිය පිහිටුවා ගන්න නම් කොහෙද සිහිය පිහිටවන්නේ? නීවරණ නැති අරමුණක් වෙන්න ඕන. දැන් නීවරණ තියෙන අරමුණුත් එක්ක තමයි අපි මෙතෙක්කල් හිටියේ. ඒ කියන්නේ දැන් රූප පේනකොට රූපය පිළිබඳව ආසාව ඇති වෙනවනම් ඕන නීවරණ ඇති වෙනවා. ඔය ඔක්කොම ඇති වෙන්නේ එකපාර. ආසාව, තරහ, කම්මැලිකම ආදී මේ නීවරණ ඔක්කොම එකපාර එන්නේ. ඕකෙන් මොකක් හෝ එකක් මතුවේ. එකක් මත වුණත් එතන මොකද තියෙන්නේ? නීවරණයක්. තේරෙනවද? හ්ම්. එතකොට සිහිය ඇහි පැවතුනොත් මොකද වෙන්නේ? රූප පෙනෙනවා. රූප පෙනුනහම නීවරණ එනවද නැද්ද? එන්න පුළුවන්. හරිද? හැම වෙලේම එනවා කියලා මම කියන්නේ නැහැ. ඒක නතර කරගන්න අපිට පුළුවන් වෙනවා ඉදිරියේ පුහුණු වුණා පස්සේ. එතකොට රූප පේනකොට නීවරණ මතුවෙන්න ඉඩ දෙකඩ තියෙනවා. සද්ද ඇහෙනකොට හ්ම්. එතකොට සිහිය කනේ පැවතුනොත් තමයි මොකද්ද වෙන්නේ? සද්ද ඇහෙන්නේ. සිහිය නහය පැතුනොත් ගඳ සුවඳ දැනෙනවා. එතකොට නීවරණ එන්න පුළුවන්ද බැද්ද? පුළුවන්. ඒතර සිහිය දිවේ පැතුනොත් රස දැනෙනවා. එතකොටත් නීවරණ එනවා. කයේ පැතුනොත් ඒත් එමය. එතකොට සිහිය මන ආයතන එහෙම නැත්නම් මොලේ පැවතුන කොටත් වෙනත් සිතුවිලි ඇවිත් Tamanට නීවරණ එන්න පුළුවන් බැරිද? එතකොට එනම් දැන් ওই ආයතන 6ට පිටින් සිහිය වෙන කොහෙවත් තියන්න තැනක් තියෙනවද? ආයතන හර හය අතහැරලා වෙනත් තැනක සිහිය තිබ්බැයි. ඉතින් එහෙනම් දැන් ආයතන හය ප්‍රයෝගික කරගන්නත් වෙනවා කොහේ හරි. හැබැයි නීවර නැති වෙන්නත් ඕන. ආන් ඒකට බුදුහාමුදුරුවෝ දක්වපු විශේෂ අවස්ථා කීපයක් තියෙනවා. ඒ මොනවාද? නීවරණ නැති අරමුණු රාශියක් ධර්මයේ තුල කියනවා. හැබැයි අපි මේ සතිපට්ඨානය ක්‍රමවේදයන් පුහුණු කරන නිසා අපි ඒකෙන් මූලික වශයෙන් පාවිච්චි කරනවා ආස්වාස ප්‍රාස්වාස කියන අරමුණ. තව ගොඩක් ඒවා තියෙනවා. හරි? ආනාපාන සතිය කියලා අපි ඕකට කියන්නේ බුදු ධර්මයේ තුල. එතකොට ආස්වාස ප්‍රාස්වාසය තුල සිහිය පැවැත්වීම. බුදු ගුණ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන, Taman දන් දුන්නේ වත්‍යාගානුස්සතිය කියනවා. දේවතානුස්සතිය කියනවා. තමන්ට ওই විදිහට බොහෝ කාරණා තියෙනවා ධර්මයේ තුල මේ සිහිය පවත්තන්න. හැබැයි ඒ සියලු කාරණාවන්ගෙන් ඊටාම පහසු අරමුණක් කියලා දක්වනවා මොකක්ද? ආස්වාස ප්‍රාස්වාසය. ඒ ඇයි ඒක ස්වභාවයෙන් පවතින දෙයක්. අමුතුවෙන් කරා යුතු දෙයක් නෙවෙයි. දැන් අපි වෙන අනිත් සියලුම අරමුණු විශේෂයෙන් ඇති කරගන්න එක. දැන් බුදු ගුණ හිතනවා කියමුකෝ අපි. හොඳ ප්‍රකට කාරණාවක් නේද? බුදු ගුණ හිතනවා නම් මොකද කරන්න ඕනේ? ඉස්සල්ලා බුදු ගුණ ටික ඉගෙන ගන්න ඕනේ. ඒවා මතක් නැවත තමන් මතක තියාගෙන ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඒ අනුව තමන් මෙනෙහි කිරීම කරන්න ඕනේ. බැරි නෑ පුළුවන්. හරිද? එතකොට තමන්ට ඒ වෙන විශේෂ කාර්යයක් තවත් කරන්න වෙන්නේ නැද්ද? කරන්න වෙනවා. හැබැයි මේ ආනාපාන සතිය කරන්න. එහෙම නැත්නම් ආස්වාස ප්‍රාස්වාසය කියන தත්ත්වය තුළ සිහිය පවත්වන්න විශේෂයෙන් තමන්ට අමුතුවෙන් අරමුණ ගැන හදන්න දෙයක් නැහැ. අරමුණ ස්වභාවයෙන් පවතිනවා. හුස්ම කියන එක. මොකද ඒක ඉබේම ඇතුළු වෙනවා ඉබේම පිට වෙනවා. මොකද හිතලා හුස්ම ගන්න ඕනේද? නැහැ. ඒක දැන් තමන් දැනගන්න ඕනි භාවනාවේදීත් කිසිම හේතුවක් නිසා හිතලා හුස්ම ගන්නට එපා. හිතලා හුස්ම පිට කරන්නත් එපා. එහෙම කරොත් සම්පූර්ණයෙන් වර්ධිනවා. හරි? ඒක ස්වභාවයෙන් හුස්ම ඇතුළු වෙයි. ස්වභාවයෙන්ම හුස්ම පිට වෙයි. ඒක වෙනවා. ඒ වෙන දේ අඳුරා ගැනීමයි කල යුත්තේ. තේරුණාද? ඒකයි සතියෙන් ඉන්නවා කියලා කිව්වේ. සති කියන්නේ සිහිය සිහියෙන් ඉන්නවා. තමන් නැත්තම් ආනාපාන සතිය කරනවා කිව්වොත් වැඩේ වැරදි. ආනාපාන සතිය කරනවා කියලා තමයි කියන්නේ. ආස්වාද ප්‍රාස්වාද කරනවා කිව්වොත් වැඩේ වැරදි. ආස්වාද ප්‍රාස්වාද ඉබේ වෙන දේ තමන් අඳුරන එකයි කරන්නේ. හරිද? සිහිය කියන්නේ ඇඳිරීම මොකක්ද අඳුරන්න ඕනේ දැන් එතකොට? හුස්ම. ඇයි හුස්ම අඳුරන්නේ? ඒකේ නීවරණ නැහැ. මොකද හුස්ම ගන්න එක ආසාවෙන් කරන එකක්ද? තරහක් තියනවාද ඒකත් එක්ක? නෑ කම්මැලි කියලා තමන්ට ඔය කියන ආකාරයෙන් මග ඇරලා ඉන්නවද? කම්මැලිකම කියන්නේ ඒක. වීරිය නැතු ගන්න ඒක. වීරිය නැහැ කියලා තමන් ඒක අතහැරලා දානවා. මට දැන් බෑ කියලා එහෙම නවත්තනවද උත්ම ගන්න? ඈ? එහෙම නවත්තන්නේ නෑ. දැන් වීරිය නැතිකම වුණාම ඒකනේ වෙන්නේ. මට ඕක දැන් කරන්න බෑ. මට දැන් භාවනා කරන්න බෑ. මට දැන් පන්තල් යන්න බෑ. මට දැන් බණ අහන්න බෑ කියලා තමන් ඒව නවත්තනව නැද්ද? ඒ නවත්තන්නේ වීරිය මදි ඒකට. හැබැයි දැන් වීරිය මදි කියලා හුස්ම ගන්න එක නවත්තනවා. එහෙම එකක් ඕකේ නෑ. එහෙනම් ඉබේ සිද්ධ වෙන්නේ නෑ. එතකොට තමන්ට හුස්ම ගැන අමුතුවෙන්, ඒ කියන්නේ හිතලා මතලා හුස්ම ගන්න කරන්න ඕනේද? නෑ. හරිද? ඒ කියන්නේ දුවන ගතියක්, විසිරීමක් ඒකේ නෑ. හරි? එතකොට ඒ ගැන සැකයක් එම් දෙනවා. හා? ඒ කියන්නේ හුස්ම ගිහිල්ලා එන්නේ නැති වෙයි කියලා එන්නේ. සැකයි දිලා. සැකය තියෙනේවනේ. සැකය ඇතින් සාමාන්‍යයෙන් Tamanට ඒ Taman බලාපොරොත්තු වෙන දේ නැති වෙනකොට එහෙම නැත්තම් නැති වෙයි කියලා එහෙම සැකයිනේ. එහෙම නේද? දැන් Tamanගේ දරුවා අපිදමු ඉස්කෝලේ ගිහිල්ලා වෙනදාට එන වෙලාවට ආවේ නැත්තම් එහෙම මොකද වෙන්නේ? ඈ? බයයි, සැකයි. එනවා ආන්ගේ වගේ අර සුපුරුදු ස්වභාවයෙන් නැති වුණාම තමයි මොකද වෙන්නේ? සැකය කියලා එකක් එන්නේ. දැන් එහෙම වෙන්නේ නැහැ. ඔක හුස්ම දිගටම තියෙනවා. හරිද? එහෙනම් නීවරණ නැති ඊටාම පහසු අරමුණක් විදියට බුදුහාමුදුරුවෝ දක්වනවා ආස්වාස ප්‍රාස්වාසය. දැන් ඔන්න ඕකේ තමන්ගේ සිහිය පවත්වා ගන්න ක්‍රමවේදය දැන් මම කියලා දෙනවා. මට පුළුවන් වෙන්නේ ක්‍රමවේදය කියලා දෙන්න. ඒ අනුව තමන් දක්ෂ වෙන්න ඕනි. තමන්ට ඒ කියලා දෙන ලක්ෂණ වැටහෙනවද නැද්ද කියලා පරීක්ෂා කරන්න. තමන් කරන්නේ පරීක්ෂණයක්. තේරෙනවද? කියන දේ කරනවා නෙවෙයි දැන්. සූත්‍රය තුල තියෙන එක, ධර්මයේ තුල තියෙන එක තමන් කරන්න උත්සාහ කරන එක නෙවෙයි වෙන්න ඕනි. මොකද්ද? තමන්ට මේ හුස්ම පිළිබඳව සිහිය පවත්වමින් ඒ තුල සිදුවෙන දේ පරීක්ෂා කිරීම. නැත්නම් සූත්‍රයේ තියෙන විදිහට කරන්න යන එකක් නෙවෙයි මේක. සූත්‍රයේ මෙහෙම තිබ්බා එහෙනම් මම මෙහෙම කරන්න ඕනි කියලා කතාවක් නැහැ. තමන්ට දැනෙන විදිහට අනුව තමන් ඒ දැනෙන්නේ කොයි ආකාරයද කියලා පරීක්ෂාවක් කිරීම. පැහැදිලිද? එතකොට ඕකෙදි විශේෂ தත්ත්වයන් ටිකක් තමන් අනිවාර්යෙන් දැනගන්න ඕන. ඒ තමයි මේ සිහිය පවත්වීමේදී අපිට වැදගත් වෙන අංග දෙකක් තියෙනවා. ඒ මොනවාද? විතක්ක සහ ਵਿਚාර කියලා දෙකක් ගැන කියනවා. ඒක ඔය සිතක් ඇති වෙන්න බලපාන කාරණාවන් එහෙම නැත්නම් ශක්ති දෙකක්. හරිද? මොනවාද? විතක්කයයි ਵਿਚාරයයි. එතකොට මේ විතක්ක ਵਿਚාර දෙක මම හඳුන්වන්නේ හරියට තමන්ගේ කකුල් දෙක වගේ කියලා. කකුල් දෙක මොකටද තියෙන්නේ? ඇවිදින්න. දැන් කෙනෙක් ඇවිදිනවා නම් කකුල් දෙක කොහොමද තියෙන්නේ? එක තැන ඇතියේද තැන මාරු වෙන්නේ? මාරු වෙන්න. ඒත් කකුල් දෙක එක තැන තියෙනවා නම් ඇවිදින වැඩේ මොක් වෙයිද? වෙන්නේ නැහැ. නතර වෙනවා. එහෙනම් අන්න ඒ වගේ සිහිය කියන එක වෙන යම් අරමුණක් කරා යන්න නම් ඔන්න ඔය විතක්ක ਵਿਚාරය භාවිතා කරන්න. එහෙනම් විතක්ක ਵਿਚාරය එකතන පිහිටෙව්වොත් ඒකාන්තයෙන් මොකද වෙන්නේ? සිහිය වෙනත් අරමුණකට යන්න පුළුවන්ද? යන්න බෑ. එහෙනම් ඕක තමයි අපේ වැඩේ දැන්. තේරුණාද? එහෙනම් Taman දැන් ওই විතක්කය, ਵਿਚාරය කියන්නේ මොන ක්‍රියාවන්ද කියලා Taman දැනගන්න ඕනේ. ඒක දැනගත්තාම ඊටාම පහසුවෙන් Tamanට වැඩේ කරන්න පුළුවන්. හ්ම්. විතක්කය කියන්නේ ක්‍රියාවක්, ਵਿਚාරය කියන්නේ ක්‍රියාවක්. වැඩක්. ආ මොකක්ද මේ වැඩේ කියලා මට කියන්නේ විතක්ක කියන්නේ මොකක්ද? ඒක Tamanට කරන්න තියෙනවා. ඒක තමයි මම මේක අහන්න දැන්. ඈ මොකද ඉතක් කියන්නේ? අරමුණක් අරමුණ ගණ්ඩ දෙන්නේ ආන දෙන ඈ පහළ වෙන්නේ ඔක්කොම වෙනාට පස්සේ අඳුරා ගැනීම හරි අරමුණක් අඳුරා ගැනීම එහෙම නැත්නම් අරමුණ තියෙන බව දැන ගැනීම ඒ වටහා ගැනීම කියන වචන කියවට ප්‍රශ්න නැහැ අඳුරනවා කියලා අපි අඳුරක හිතාගමු අඳුරනවා දැනගන්නවා තේරෙනවා ඔය ඔක්කොම හරියයි අරමුණක් තේරෙන බව, අඳුරන බව ආන් එකට කියනවා මොකද? විතක්කය. එතකොට විතක්කය විතරක් තිබිලා හරියන්නේ ඒ අරමුණ පිළිබඳවම ਵਿਚාරය තියෙන්නත් ඕන. වෙන අරමුණක් පිළිබඳව නෙමෙයි. වෙන අරමුණක් වුණා තොන්දුවලු. හරිද? කකුල් දෙක එක තැනක තියෙනවා නම් එක තැනම කකුල් දෙකම තියෙන්න ඕන. ඒ කියන්නේ දැන් විතක්ක කරනකොට ඒක අරමුණක් ਵਿਚාර කළ යුතුයි ඒ අරමුණ. ආ එතකොට මොකද්ද ਵਿਚාරය කියන්නේ? ක්‍රියාව. ඈ පරීක්ෂා කරනවා කියන්නේ. අඳුරගත් අරමුණ ගැනම හිතනවා. මොකද්ද හිතන්නේ? ඒ අරමුණ පවත්නවා. පවත් අරමුණ පවත්වන්න අපිට දෙයක් නැහැ. අරමුණ තුල පවත්වන්න මොකද කරන්න කියලා තමයි ආන්නේ. ආස්වාස ප්‍රාස්වාසය ගැන අපි දැන් කතා කරන්නේ. ඒතර ආස්වාස ප්‍රාස්වාසය ඉබේට සිද්ධ වෙන දෙයක්. හරිද? එතකොට හුස්ම අඳුරා ගැනීම අපිට තියෙනවා දෙකක්. එකක් එක්ක ඇතුළු වීම එහෙම නැත්නම් පිටවීම. ඔච්චර අඳුරන්න තියෙනවා. ඒක හරි. ඒකට තමයි විතක්කය කියන්නේ. රුස්ම ඇතුළු වෙනවා අඳුර ගන්නවා එහෙම නැත්නම් පිට වෙනවා. මොකද ওই දෙකට එහා මොකුත් වෙන්නේ නැහැ එතන. හරි? හරි. ඒක තමයි විතක්කයන් දෙක. ඇතුළු වීම සහ පිටවීම ඉදිරිම. හා. විචාර මොනවද කියලා අහන්න. ස්වභාවය ගැන සිතනවා. ස්වභාවය ගැන හිතනවා කියන්නේ? අඳුරට මුලැමැදාග අඳුරනවා. ඔව් අඳුරා ගැනීම හරි. හුස්ම ආරම්භ වෙලා පැවතිලා නැති වෙනකන් අඳුරනවා. මුල මැද අග ඇඳිරීම විතක්ක කිරීමක්. දෙකටම විතක්කේ තියෙනවා. විචාර කිරීම. සිය අඛණ්ඩ පවත්ව ගන්න එක තමයි මේ විතක්ක ਵਿਚාර කරනවා කියන්නේ. විතක්ක ਵਿਚාර කරොත් තමයි සිය අඛණ්ඩ පවතින්නේ ඈ. වෙන අමතර වෙන්නේ නැතුව. අමතර එනේවා නිකම්ම එන්නේ නැති එක නතර වෙන්නේ මේක කරොත්. රැඳිලා ඉන්න මොකද කරන්න ඕනේ කියලා මාත් අහන්නේ. රැඳිලා ඉන්නවා කියන්නේ ඒක හරි. අඳුරගත් අරමුණ පිළිබඳව විශේෂයෙන් තමන් මෙනෙහි කිරීමක් තියෙනවා. දැන් මං අහන්නේ ඒක මොකක්ද කරන්න කියලා. දැන් හුස්ම නැත්තම් ඔන්න අපි හිතමු හුස්ම ඇතුළේ එනවා කියලා. ඇතුළේ එනවා ඇතුළේ එනවා ඇතුළේ එනවා කියලා මුල ඉඳන් ඕන් ඉවර වෙනකම්ම අඳුරනවා. මුල මැදාග අඳුරනවා කියන්නේ ඕක. ඔන්න හුස්ම පටන් ගත්තා ඇතුළේ එන්න පටන් ගත්තා ඇතුළේ එනවා ඇතුළේ එනවා ඇතුළේ එනවා ගිහින් ඉවර වෙනවා. ආන් ඒ අඳුරා ගැනීම. ඔය ස්වභාවය අඳුර ගන්නවාට මොකද්ද කියන්නේ? ඒක තමයි විචාරිතයක ඉචාරය කියන්නේ. මම දැන් මම මේ අහන දෙයට මට උත්තරය ඕනේ. දැන් හුස්ම ඇතුළ වෙනවා ඇතුළ වෙනවා තමන් අඳුරනවා. ඒක හරි. ඒක තමයි විතක්කය. දැන් ඒ වෙනුවෙන් කරන ਵਿਚාරය මොකද්ද? මෙතන වේදනාව නාස්පුරය තමයි සිහිය තියාගෙන ඉන්නේ. සිහියෙන් තමයි ඒක අඳුරගන්නේ. දැන් අඳුරගන්න ක්‍රියාව මම කිව්වා. ඒක දැනෙනවා. දැනෙන එක තමයි අඳුරනවා කියන්නේ. දැන් අහන්නේ අඳුර ගත්තට පස්සේ මොකද කරන්නේ? එන බව දැන ගැනීම තමයි විදක්කය. පාත ගන්න තමයි කරන්නේ. පාත ගන්න කල යුතු දේ තමයි ਵਿਚාරය. මොකද්ද පාත ගන්න කරන්නේ? ਵਿਚාරණය. මොකද්ද ਵਿਚාරය කියන්නේ? තමන් කරන දේ. ඒ ඔක්කොම අඳුරා ගැනීම. මේ ඔක්කොම ආයි තියෙන්නේ විතක්කේට. හුස්ම පටන් ගත්ත වෙලේ ඉඳන් ඔන තමන්ට ඇතුළේ වෙනවා දැන් මං සිහිය පවතින්න ඕන. සිහිය කියන්නේ ඔකට විතක්ක ਵਿਚාර දෙකේ එකතුවත් එක්ක තමයි මේ සිහිය කියන එක රැඳෙන්නේ. සිහිය කියන්නේ තවත් ක්‍රියාවක්. මේක අඳුරා ගැනීම සඳහා අවශ්‍ය මූලික ලක්ෂණ දෙක තමයි විතක්ක ਵਿਚාරය. විතක්ක ਵਿਚාරය නැත්තම් සිහිය පවතින්නේ නැහැ. විතක්ක ਵਿਚාරය කිරීම නිසා ඇති වෙන ප්‍රතිඵලය තමයි සිහිය කියන්නේ ඇත්තට. හරිද? සිහියෙන් වාසය කරනවා කියන්නේ විතක්ක ਵਿਚාර කරනවාට. මම කියන්නේ කකුල් දෙක කියන එක එක තැන තිබ්බොත් තමයි ඇවිදින එක නතර වෙන්නේ. හරි? ඒ කකුල් දෙක ක්‍රියාත්මක වෙනකොට තමයි ඇවිදිනවා කියන්නේ. රැවිදින එක නතර වෙනවා කියන්නේ කකුල් දෙක දන්න තියෙනවා. ආන් යෝගේ විතක්කය කියන එක අඳුරා ගැනීම කියන එක හරි. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් ඔය අඳුරනවා. අඳුරගත්ත දේ හරි. නමුත් ඒක ਵਿਚාරය කරේ නැත්තම් සිහිය එතන තියෙන්නේ. විදර්ශනය කරනවා. කේති හුස්මක් හරි ඒටි කියලා දැනගන්නවා. ඔව්. ඔව් ඇතුල් වෙනවා පිට වෙනවා දිගයි කෙටි කියලා දැනගන්නවා. මොකක්ද දිගයි කෙටි කියලා දැනගන්නවා කියන්නේ? මොකක්ද ස්වභාවය? නැති වෙනවා. ඇතිවීම පැවතීම නැතිවීම කියලා ධර්මයේ මුල් කණක් තියෙනවා. දැන් Taman දිගයි කොටයි කියලා කතාවක් එනවා සූත්‍රයේ තියෙනවා දීගං වා රත්තං වා කියලා Taman ওই සූත්‍රය ආගෙන මං අහන්නේ මොකද්ද දිග කොට ඔක? මොකක්ද දිග කියන්නේ? කොහොමද මයින්නේ? රූලක් තියලා මයින්නේ? තවත්මකේ? වායුව වායුව කොහමද දිග බලන්නේ? කාලය. හා. කාලය. කාලය කොහමද දිග කොට හොයාගන්නේ? සාපේක්ෂ මොනවද බලන්නේ? හරි. සාපේක්ෂ තමයි බලන්න වෙන්නේ. හරි. හා. දැනෙන වේලාව. හා දැනෙන කාලයනේ. හුස්ම ඇතුළු වෙන්න ගත වෙන කාලය වැඩි නම් දිගයි කියනවා. හා අඩු නම් දැන් මට ඔය තීරණය ගන්න තමන් කොහොමද හුස්ම පරීක්ෂා කරන්න පටන් ගන්නකොට තීරණය කරන්නේ හුස්ම දිගද කොටද කියලා. මතකයෙන් අය කලින් ඒවත් එක දැන් සම්බන්ධයක් නැහැ. කලින් තිබිච්ච හුස්ම දැන් තියෙනවද? දැන් මට මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ. තමන් කෝච්චි කෙනෙක් දැකලා දෙනවනේ. ඈ? දැන් කෝච්චි කෝච්චි කෝච්චි දැකලා දෙනවා. කෝච්චි දැකලා නේද? අර ට්‍රේන් එක කියන එක. දැන් තමන් කෝච්චියක් එනකන් ස්ටේෂන් එකේ ඉන්නවා ඈ. ආ කෝච්චියක් එනකන් තමන් ඔතන ඉන්නකොට තමන්ට කෝච්චියක් යනවා පේනවා. දැන් මට කියන්න ඔය තමන් දැක්ක කෝච්චිය දිග කෝච්චියද කොට කෝච්චියද? දිග කෝච්චිය. දිග කෝච්චිය. ඒක සාමාන්‍ය ආ එහෙනම් දැන් තමයි හුස්ම ඇතුළේ වෙනකොට කොහොමද එකපාරම දන්නේ දිගද කොටද කියලා? නෑ ඇතුළේ කියලා දන්නේ නෑ. ඉතින් එහෙනම්? ඒ කියන්නේ එක හුස්මක් ගිහිල්ලා ඉවර වෙනකොට තමයි දන්නවද දිගයිද කොටයිද කියලා. ඒක යන ගමන් තේරෙනවා දිගද කොටද. ටික වෙලාවකින් තමයි ඒක තේරෙන්නේ. ආ ටික වෙලාවක් යනකම් මොකද කරන්නේ කියලා තමයි මාත් අහන්නේ. ටික වෙලාවක් යනකම් Tamanට අඩු ගානේ හුස්ම දෙකක්වත් යනකම් Tamanට තෝරන්න බෑ. ඔක දිගද කොටද කියලා. දැන් කෝච්චි එකක් ගියාම දිගට වරදලා තියෙන එක නේද? අඩු ගන්න තව එක කෝච්චියක්වත් ආවොත් අරකට වඩා අරක දිගයි ඒකට වඩා මේක කොටයි කියලා තීරණය ගත්තා හැකි. සංසන්දනය. ඒ සංසන්දනය තමයි කරන්නේ. සංසන්දනය කරන්නේ කොහොමද? දැන් සංසන්දනය කරන්න තමන්ට අඩු ගන්න හුස්ම දෙකක්වත් පරීක්ෂා කරන්නේ. එහෙම නැත්නම් තමන් පටන් ගන්නකොටම දිගයි කිව්වොත් හරියද? එහෙනම් පටන් ගන්න කලින් වැඩක් බුදුහාමුදුරුවෝ කියනවා. හරිද? සෝ සතෝව අස්ත තති සතෝව පස්ත තති කියලා එකක් ඊට කලින් තියෙනවා කියලා මතක තියාගන්න. ඒ කියන්නේ අර එකේ පන්තිට යනත් දෙකේ පන්තිට ගියාම බොහොම ප්‍රශ්නයක් වෙනවා. ඈ ආස්වාදද පාස්වාදද කියලා අඳුරන්න ඕනේ. ඒක හරිය ඒක ඇඳිරීම ඇඳිරීමත් එක්ක තමන් ඕක කරලා තියෙනවා කරාට තමන් හරියට තේරුම් අරන් කොල්ලන්නේ. ඒකයි මේ වෙලා තියෙන්නේ. මොකද්ද කරන්න කිව්වේ බුදුහාම? හුස්ම දාන එක දකින්න බෑ හුස්ම දකින්න අය පේනවා යෝග. හුස්ම පේන්නේ නැහැ. තමන්ට දැනෙන්නේ හුස්ම ඇතුළේ එනකොට හුළඟ ඇතුළු වීමේදී ඇතිවෙන තමන් ඊටාම සියුම් වූ ස්පර්ශයක්. හරිද? එතකොට මේ ස්පර්ශය හුළඟනේ ඇති වෙන්නේ මමට මම කිව්වා උදේ මේ සෑම ආයතනයක් තුළම තියෙනවා කියලා ඒකට ස්වභාවික වූ අරමුණත් එක්ක තමන්ට ස්පර්ශ දැනගැනීමේ හැකියාව වෙන එක. දැන් අපි නහයෙන් ගඳ සුවඳ දිරීම නෙවෙයි කරන්න යන්නේ මොකද්ද? ස්පර්ශයන් දිරීමේ කාර්යය. ඒක තමයි මේ හුස්ම ඇතුළු වෙනකොට හුලඟ ගෑවෙන බවක් තමන්ට ස්වභාවයෙන් දැනෙන්න පුළුවන් කුලදී. ඒක දැනෙන්න ඕන. අපිට අවශ්‍යයි ඒක. ඒක අඳුරගෙන තමයි අපි මේ භාවනාව යෙදෙන්නේ. එතකොට මොකද්ද කරන්නේ? තමන් ඒක අඳුරා ගැනීම කියන එක. තියෙන බව, තේරෙන බව, ওই ඔක්කොම වචන හරි. ඒ තේරෙන බව තමන්ට ඒ තියෙනවා අඳුරනවා කියන එක ආංගික තමයි විතක් කියන්නේ. අපි අඳුරගත්තට බෑ. ඒ අඳුරගත්ත ස්වභාවය පිළිබඳවම තමන් නැවත නැවත මෙනෙහි කරනවා කියලා එකක් කරනවා. මොකද්ද මෙනෙහි කරන්නේ කියලා මම අහන්නේ. හුස්ම ඇතුළු වෙනවා ඇතුළු වෙනවා කියලා මම අඳුරනවා. ස්පර්ශය ස්පර්ශය ස්පර්ශය තමයි. ස්පර්ශය තමයි දැනෙන එකනේ. ඒක දැනෙනවා. දැනෙන එකට කියන්නේ විදක්කය. දැන් තමයි ඔක නිතරම කරලා දැන් මට කියන්නකෝ මේක දැක්කම නම් මොකද කරන්නේ කියලා. මේක මොකද්ද? ආ කොලයක් එක ටිෂු එකක් මොකක් හරි එකක් කියලා තමයි කියවන්නේ. දැන් තමන් ඔතන ওই වැඩ දෙකම කළා. දැන් මේක රූපයක් බව ඇඳිරුවා. ඒ රූපය මොකක්ද කියලා මොකද කරේ? ආන් ඒකට කියන නම මොකද්ද කියලා මෙනෙහි කරා. ඒ මං කියන්නේ තෝ මොක කරන්න ඕනේ මෙතන. තමන්ම හුස්ම ඇතුළු වෙනවා. ඒකට මොකද්ද කියන්නේ? ආස්වාසය කියලා මෙනෙහි කරනවා. ඕක කරේ නැත්තම් වැඩ දෙකක් ඕක. කරේ නැත්තම් සිහිය පවතින්නේ නැහැ. පළවෙනි වැඩේ හරියට කරන්න දෙවෙනි වැඩේ නිකම්ම හරියන්නේ. තේරුණාද කියන එක? ඕක නිතරම කරනවා තමයි. කළාට සිහිය පවත්වන නම් විශේෂ වශයෙන් තමයි ඔක හිතාමතාම කරවන්න ඕන. හරිද? දැන් හුස්ම යනවා. හුස්ම යනකොට මම නිකන් හුස්ම දිහා බලන් හිටියට හරියන්නේ නැහැ. යන ගමන් ඇතුළ වෙනවා ඇතුළ වෙනවා කියලා ඒක හොඳින් දැනගෙන මොකද කරන්න ඕනේ? ඒ ඇතුළ වෙනවා ඇතුළ වෙනවා කියන මේකේ මාස්වාස කියලා තමන් ඒක යන ගමන්ම මෙනෙහි කිරීමක් කරන්න වෙනවා. හරිද? තේරෙනවද? එතකොට ඒක දෙකක්, වැඩ දෙකක්. දැන ගැනීම දැනගත්තදී මෙනෙහි කිරීම. ඇතුළ වෙනවා කියලා තමන්ට දැනෙයි, දැනෙන එක ඉබේ වෙනවා. මොකද මං කිව්ව එක හුස්ම ඇතුළ වීම පිට වීම මොකද වෙන්නේ? ඉබේට වෙන්නේ. තමන් හිතලවත්ම ගන්නෙ නෑ පිට කරන්නේ නෑ. ඉබේ වෙන දේ අඳුර ගන්නවා දැනෙනවා ආස්වාස කියලා මෙනෙහි කිරීම තමන් කරන්න ඕනේ හිතාමතාම. ඒක හිතාමතා කරලා. එහෙම කරේ නැත්තම් ඔන්න පිට යයි. මට ඒක වලන් දෙයක් නෑ. මට තියෙන්නේ කියන්න විතරයි. තමන්ට පිට වෙනවා කියන එකත් ස්වභාවයෙන් වෙනවා. හිතලා පිට කරන්නේ නෑ හුස්ම පිට වෙනකොට පිට වෙන බව දැනෙයි දැනගන්නවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා කියලා දැනෙනවා මුල ඉඳන්ම හිතන්න අඳුර ගන්න ඕනේ පිට වෙනවා පිට වෙනවා කියලා ගමන්ට අඳුරනවා. පිට වෙනවා කියන එකට මොකද්ද අපි කියන්නේ? ප්‍රාස්වාසය. හරිද? ඕම් ඕක ටික වෙලාවක් කරන්න වෙනවා. ඒක තමයි පළවෙනි බුදුහාමර කියලා තියෙන්නේ. සතෝව අස්ස සති සතෝව පස්සදති. සිහියෙන් ආස්වාසය ප්‍රාස්වාසය අඳුරා. ඊට පස්සේ අර කිව්ව කතාව කරා. Taman ටික වෙලාවක් කරනවා Taman තේරෙයි ඔන්න හුස්ම මොන වෙනවද? වැඩි වෙලාවක් යනවද? අඩු කාලයකින් යනවද කියන එක තමයි තේරෙන්නේ. ඒතර මේ කාලයම ඉන්නෙත් මොකක් හින්දාද? දැනෙන කාලය. තමන් මේ හුස්ම වැදෙනවා කියලා එකක් තේරෙනවා. වැදෙනවා වැදෙනවා වැදෙනවා කියලා තමන්ට දැනෙනවා දැනෙනවා දැනෙනවා. ඒ දැනෙන කාලය වැඩිනවා. රිපීට් වෙනකොටත් දැනෙනවා දැනෙනවා දැනෙනවා දැනෙනවා තමන්ට ඒක තේරෙයි ඈ. මම මේ වචනේ කිව්වට ඔක මොකද්ද වෙන්න ඕනේ ඔතනදී? තමන්ට තේරෙන්නයි ඕනේ දැනෙන්න ඕනේ මේ වෙලට ඈ. භාවිතාවදී වෙන්න ඕනේ ඒකයි දැනෙන්නයි ඕනේ. මේ කියන දේ ඒ කියන ආකාරයෙන් තමන්ට දැනීමක් විදියට වෙන්න ඕන. ඒ දැනෙන කාලය වැඩි නම් ආන් එතකොට තමන් ਵਿਚාරය විතරයි වෙනස් කරන්නේ. විතක්කයට මුකුත් කරන්න බෑ අපිට. විතක්කේ හැම වෙලෙම ස්වභාවයෙන් වෙනවා. විතක්කේ මොකද්ද? ඇතුළු වීමයි පිටවීමයි. ඒතර ਵਿਚාරය මොකද කරන්නේ? දැන් ඔන්න මුලින්ම ඇතුළු වෙනවා ඇතුළු වෙනවා ආස්වාස කියලා ਵਿਚාරයක් තියෙනවා. පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා ප්‍රාස්වාස. ඇතුළු වෙනවා ඇතුළු වෙනවා ආස්වාස. පිට වෙනවා පිට වෙනවා ප්‍රාස්වාස. හරිද? දැන් ඔහම යනකොට Tamanට දේ තේරෙන්න ගන්නවා. ඇතුළු වෙනවා ඇතුළු වෙනවා කියලා වැඩි වෙලාවක් පවතිනවා මේක. උස පවතින කාලයෙන් පිට වෙනවා පිට වෙනවා කියලා දැනෙන කාලේ වැඩි. ආ එතකොට දැන් දැන් විචක්කේ හරි. විතක්කේ කියලා දැනගන්න එකනේ. දැන් ਵਿਚාරය මොකද කරන්නේ? ආන් ඒ වෙලාවට කාලේ වැඩි නම් අර ආස්වාස කියලා හිතපේක මොකද කරන්නේ? දැනෙනවා දැනෙනවා දිගයි කියලා හිතනවා. පිට වෙනවා දැනෙනවා දැනෙනවා දැනෙන කාලේ මොකද වෙන්නේ? වැඩි එතකොට දිගයි කියන තීරණය ගන්නවා. එච්චරයි. මොකද කලින් හිතුවා දැනෙනවා දැනෙනවා ආස්වාද පිට වෙනවා දැනෙනවා ප්‍රාස්වාද දැනෙනවා ආස්වාද ආස්වාද දැන් කොහොමද තේරෙන්නේ? හොඳට දැනෙනකොට දැනෙනවා දිගයි. පිට වෙනවා දැනෙනවා දැනෙනවා දිගයි. ඒ තමයි ඒක දන්නවනේ ඉතින් ආස්වාද දිගයි. ආස්වාදේ ටිකයි. ආස්වාද ප්‍රාසාද කියලා හිතන්න ඕනාවක් නැහැ. පමණ හිතන්න පුළුවන් නම් ප්‍රශ්නකුත් නැහැ. දැනෙන වෙලාවෙම තමයි මොකද කරන්නේ? ආස්වාස දැනෙනවා දැනෙනවා දිගයි. පිට වෙන්න පටන් ගන්නකොටම ප්‍රාස්වාස කියලා අඳුර ගන්නවා. දැනෙනවා දැනෙනවා දිගයි. ඔක තමයි ਵਿਚාරය බලවත් දෙන්න වෙන්න සීහ පාතන එක වැඩි වෙයි. තේරෙනවද? ඒ පිළිබඳව තමන් වැඩි දුර හිතන්නේ හිතන ස්වභාවය මෙනෙහි කරන తත්වය වැඩි වෙන්න වැඩි වෙන සීහ තමන්ට බලවත්සේ පිටවන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? වෙන හැකියතාක් ඒක පිළිබඳව තමන් ਵਿਚාරය පවත්වන්න දක්ෂ වෙන්න. අද තමන්ට ඔය කාලේ යම් ප්‍රමාණයකින් තමන්ට දැනෙනවා දැනෙනවා කියන ස්වභාවය දැනෙන කාලේ මොකද වෙන්නේ? වැඩි වෙලාවක් යන්නේ නැහැ කාලය අඩු වෙන්න පටන් ගනි හරියට කරගෙන යනකොට. හරිද? ස්වභාවයෙන් මුලදී වෙන්නේ තමන්ට වැඩි ප්‍රමාණයක් උස්ම ඕන. ඊට පස්සේ තමන් කය හොලවන්නේ නැතුව ඉඳියොත්. කියන්නේ කය හෙලෙව්වොත් ඔය தත්ත්වයට කවදාවත් එන්න බෑ. තේරුණාද? දැන් ස්වභාවයෙන් කෙනෙක් දිව්වොත් කෙනෙක් වැඩ කරොත් මොකද වෙන්නේ ස්වභාවයෙන් එයාට හුස්ම අවශ්‍යතාවය වැඩි වෙනවා. ඒතර එයා දුවන එක නතර කරාම ඒ ක්‍රියාව නතර කරාම මොකද වෙන්නේ? කයට අවශ්‍ය හුලං ප්‍රමාණය අඩු වෙනවා. තේරෙනවද? ඒක ස්වභාවයෙන් දෙයක්. ඒ කියන්නේ දිග හුස්ම කියන්නේ මොකද්ද? වැඩි ප්‍රමාණයක් යනවා. කෙටි හුස්ම කියන්නේ මොකද්ද? ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි ඒක වෙන්නේ නෑ කය චලනය කරන අයට. එහෙනම් දැන් ඔන්න තමන්ට මේ වෙලේ කියලා දෙනවා නොකල යුතු දේකුත්. මොකද්ද නොකල යුත්තේ? කය කිසිම ආකාරයකින් හොල්ලන්න බෑ. ඇඟ හෙලෙව්වත් මොකද වෙන්නේ? හුස්මේ රටාව වෙනස් වෙනවා. ඒතකොට තමන්ට මේක හරියට සංකීර්ණ වෙනවා හොයන්න. හරිද? සංකීර්ණ වෙනවා හුස්මේ රටාව තෝරන්න. ඒතකොට තමන්ට ඉතින් මොකද වෙන්නේ? අයියෝ දැන් කලින් දිවිච්ච ගාය නෑ දැන් ආයේ ඒක හොටන්න වෙනවා. ඒතකොට මොකද වෙන්නේ? සිත විසිරෙන්න පටන් ගන්නවා. හරි? කය හොල්ලනවා කියන්නේ මොකද වෙන්නේ? තමන් මේක පිළිබඳ අවබෝධය හරියට තියෙනවා නම් තමන් වීරියෙන් කරගන්න. ඇයි දැන් අපි හිතමු දැන් අත රිදෙනවා එහෙම නැත්නම් කකුල රිදෙනවා දැන් රිදෙනවා කියලා තේරෙනවා කියන්නේ මොකද්ද දැනෙනවා එතකොට දැන් හුස්ම දැනෙනවද ඒ වෙලාවට ඒ කියන්නේ සිහිය එතනින්ම දුවලාද නැද්ද ආ දැන් එතන රිදෙනවා දැන තමන් වෙනස් කරන්න හිතනකොට ආයෙත් මොකද කරන්න වෙන්නේ ඒ දැනීම පිළිබඳ වෙනත් ਵਿਚාර පවත්ලාද නැද්ද ඒකට අනුව දැන් කකුල හොල්ලන්න ඕනි කියලා ආයෙ හිතනකොට තවත් හිතක් පහළ වෙලා නැද්ද හ්ම්. ඔය දැන් කකුල හොල්ලනකොට මොකද වෙන්නේ? තමන්ගේ හුස්මෙන් වාර ගණනාවක්ම බොහෝ කාලයක්ම සිහිය අයින් වෙලාද නැද්ද? අරුද? එයින්දා තමන් දැඩිසේ වීරිය කරන්න වෙනවා මේ වැඩේදී. හරිද? ඒ කියන්නේ හෙලෙව්වොත් නම් අනිවාර්යෙන් තමන්ට අවාසියක්මයි සිද්ධ වෙන්නේ. හරිද? එතකොට දැඩිව වීරියක් ඒක තමයි මම ওই භාවනාවේදී තමන්ට පහසු ආසනයක් පාවිච්චි කරන්න කියලා. කියන්නේ තමන්ට ප්‍රශ්නයක් නැහැ පුටු ඉඳගත්තා කියලා. හැබැයි තමන්ට ඒක අපහසු නොවන ඉරියව්වක් වෙන්න ඕන. බිම ඉඳගත්ත ප්‍රශ්නකුත් නැහැ. පුටු ඉඳගත්ත ප්‍රශ්නකුත් නැහැ. කොහෙන්ද ගත්තත් මට ප්‍රශ්නයක් නැහැ. බුදුහාමුදුරුවෝ දක්වන්නේ එතරයි තමන් කය හොලවන්නේ නැතුව ඉඳීම අවශ්‍යයි. හරි? එතකොට ඔන්න තමන්ට හුස්ම කෙටිභාවය කියන එකක් එයි. කෙටිභාවය කියන්නේ දැනෙන කාලය අඩු වෙනවා. එහෙමත් තමන් දිගටම ඉන්නකොට කය හොලවන්නේම නැතුව හුස්ම අඳුරමින්ම සිය පවත්වාගෙන ගියොත් තමයි මොකද වෙන්නේ? හුස්ම අර කලින් දවන තත්වයටත් වඩා කෙටි බව කියන්නේ තව තමන්ට කාලය අඩුවේ අඩුවේ යනවා. අඩුවේ අඩුවේ ගිහලා තමන්ට හුස්ම යන්තමට දැනෙනවා අර මුලින් දැනිච්ච තත්වයටත් වඩා වෙනස්. හරිද? කොටයි කියලා හිතන්න තියෙන තත්වයකුත් නැහැ. හරි? එතකොට ආන් මේ தත්ත්වයේ එනකොට මොකද කරන්නේ? සංසිදෙනවා කියලා අපි කියනවා. ඒතර එහෙමනේ. අඩුවේ අඩුවේ අඩුවේ යන தත්ත්වය තමයි තේරෙන්න පටන් ගන්නේ. ඒතකොට මොකද කරන්නේ? සංසිඳෙනවා. ආස්වාසය නම් ඇතුළු වෙනවා කියලා තමයි තේරෙනවා නම් ඒතර ආස්වාසය සංසිඳිලා ප්‍රාස්වාසය සංසිඳෙනවා හරිද සියුම් අවස්ථාවක තමන්ට සමහරට තේරෙයි මූලික වැඩේදී තමන්ට තේරෙන්නේ නැති වෙන පුළුවන් ප්‍රශ්නයක් නෑ මම කියා දෙන්න ඊට පස්සේ කළ යුතු දේ යම් ආකාරයකින් එහෙමත් තමන් හුස්ම අඳුරගෙන යනකොට තමන්ට ඇති වෙනවා හරියට විතක්ක ਵਿਚාරේ පවත්වා ගත්තොත් හුස්ම නොතේරෙනවා කියන එක. හුස්ම පිළිබඳව දැනීමක් නැති වෙනවා. හුස්ම දැනෙන්නේ නැති වෙයි. ආ. දැන් එතකොට මොකක්ද අඳුරන්නේ? අඳුරන්නේ මොකද කියලා ඒක? හුස්ම දැනෙන්නේ නැති බව අඳුරන්න ඕනේ. තේරෙනවද? ඒක ලේසි වැඩක් නෙවෙයි ඔය කිව්වට ඈ. කරගෙන යනකොට හුස්ම අඳුර අඳුර ඉන්න තමන්ට හුස්ම පිළිබඳව දැනීමක් නැති එතකොට මොකද කරන්නේ? ඒ නොදැනීම කියන්නේ දැනීමක්. දැන් සීතලක් දැනෙනකොට අපි සීතල කියලා දන්නවද නැද්ද? සීතල නැතිලා යනකොට දැන් සීතල නැහැ කියලා දන්නේ නැද්ද? ආ සීතල තියෙනවා කියලා දැනගත්තා දැන් නැහැ කියලා දැනගත්තා. ආන් වගේ හුස්ම තියෙන බව දැනගෙන ඉන්නකොට අපි ඕන් දැනගෙන දැනගෙන ගියා. ඒක දිගයි කොටයි ආදී විදියට අඳුරගෙන සංසිඳිනවා කියලා. ඒ தත්ත්වය අඳුර අඳුර යනකොට අපිට හුස්ම දැනෙන්නේ නැති බව කියලා එකක් ඇති වෙයි. දැන් ඒක බලෙන් ගන්න බෑ. අර හුස්ම පිළිබඳව සිහිය පැවැත්වීම කියන හේතුව නිසා ඇතිවෙන ප්‍රතිඵලයක් ඒක. හරි? හේතුන්ගෙන් සකස් වෙන දේවල් මිස ධර්මය තුල වෙන කොයිවත් නෑ දේවල් ඈ. තමන් හුස්ම අඳුරගෙන යනකොට ඒ පිළිබඳව තමන්ට ඇති වෙන තත්ත්වයක් ඕන් හේතුව නිසා හුස්ම නොදැනෙන බව. ඒතර නොදැනෙන බව අඳුරගෙන ආන් ඒ නොදැනෙන බවට ආවොත් තමන්ගේ සිහිය නීවරණ වලින් වෙන්වීම ආරම්භ වෙනවා. ආන් ඒ ආරම්භ වෙන පළවෙනි අවස්ථාව නිසා ඒකට කියනවා පළවන ධාන සමාධිය කියලා. ප්‍රථම වශයෙන් සිත එකඟ වෙලා පවතින අවස්ථාවක් දැන ඇති. ඒකට කියනවා පළවෙනි ධාන සමාධිය. දෙනවා. ඒ ඔක්කොම හිතන්න ඕනේ පළවෙනි ධානය කියලා හරි Taman ධානය කියලා හිතුවත් ප්‍රශ්නයක් නැහැ. මොකක් හරි Taman හිතන එකයි තියෙන්නේ. ඒක නම වැඩකුත් නැහැ. Taman ඒ වෙලාවට වෙන මොකක් හරි මෙනෙහි කරා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරේ නැත්තම් මොකද වෙන්නේ සිත විසිරෙන්න යනවා. එහෙනම් භාවනාව පුහුණු වෙනකන් මෙනෙහි කිරීම කරන්න. ඊට පස්සේ Taman මෙනෙහි කිරීම අතහැරලා ඉතින් එහාට යන ක්‍රමවේදය වෙනම කියන්නේ. පැහැදිලිද? හරි? හ්ම්. අද රෝගෝගයි කල යුතු දේ. රෝගෙදී කියන්නේ කොහොමද? මේ සිහිය පවත්වන්න කියලා හරියට ගේට්ටුවක ඉන්න මුරකාරයෙක් වගේ. මුරකාරයා මොකටද ඉන්නේ ගේට්ටුවේ? කවුද යන්නේ ඉන්නේ කියලා බලන්න. මුරකාරයා කොහෙවත් ගියොත් ගේට්ටුවේ කරන ඒ පරීක්ෂණය කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් ආන් ඒ වගේ තමයි සිහිය කියන එක මුරකාරයා කරගෙන සිහිය දාන්න කියනවා කොහෙටද? තමන්ගේ හුස්ම දැනෙන තැනට. ආංග තමයි තමන්ට මුලින්ම කියන්නේ එසේ සතින් පරිමුඛං පට්ඨපෙත්වා කියලා ධර්මයේ කියනවා. සිහිය පෙරට කරන්න. කොහෙද දැන් තමන්ට උස්ම දැනෙන්නේ? උස්ම කොහෙන්ද ඇතුලේ එන්නේ? නායය. පිට වෙන්නේ? නායය. ඒතර නායෙන් කියවට සමහර විට කෙනෙකුට ඒ උඩුතොලේ ඔය හුස්ම ගෑවෙන ස්වභාවයකින් දැනෙන්න පුළුවන්. සමහර නාස්පුඩුවේ කෙළවරේ, සමහර නාස්පුඩුවේ ඇතුලෙන් කොහේද දැනෙන්න පුළුවන්. කොහේ හරි ඔන්න ඔය දැනෙන ප්‍රදේශයේ තමන් කොහේ හරි මොකද කරන්න ඕනේ? සිහිය පිටවනවා. ඒකලා එතනින් හෙල්ලෙන්න බෑ. දැන් සිහිය එතනමයි. අර මුරකාරය කොහෙවත් යන්නේ නැහැ. හුස්ම ඉබේම ඇතුළ වෙනවා පිට වෙනවා. හරිද? ඒ කියන්නේ දැන් බලන්න මොකද්ද මුරකාරය බලනවා ඕන වැඩි පිරිසක් එනවද? වැඩි පිරිසක් එනවා නම් ඕන් එයා දන්නවා වැඩි වෙලාවක් ගියා. වැඩි පිරිසක් පිට වෙනවා නම් වැඩි වෙලාවක් යනවා කියලා එයා දකිනවා වගේ Tamanටත් තියෙන හුස්ම වැඩියෙන් ඇතුළ වෙනවද ඇතුළ වෙනවද ඇතුළ වෙනවද කියලා බලාගෙන ඉන්න. හරිද? ප්‍රමාණය කාලය තමයි තීරණය කරන්නේ. එතකොට දිගයි කියනවා කොටයි සංසිතින් කියලා අවස්ථා තුනක් තමයි තේරෙයි. ඉතින් තේරෙනවද නැද්ද කියලා දැන් තමා මොකද කරන්න ඕන? තමන් අඳුරණ්ඩයි ඕන. දැන් මම දන්නවාද තමන්ගේ හුස්ම දිග එකක්ද කොට එකක්ද දන්ති දීමක්ද මොකද්ද වෙලා තියෙන්නේ කියන්නේ? නෑ. ඒක තමයි මේක තමන් සොයම්ව කර යුතු පරීක්ෂාවක් කියලා කිව්වේ. හරි? හ්ම්. එතකොට එහෙම කරමින් ගිහලා හුස්ම නොතේරියන අවස්ථාවක් ආවොත් ඒ වෙලාවට සමාධිය කියලා තමන් ගොඩනගා ගන්න. හරි? ඒරොන්න සිහිය පවත්තන්න ඕනේ දැන් තමන් වීරියෙන් නාසය තුල උෂ්ණ ඇතුළු වීම පිටවීම අඳුරගෙන මෙනෙහි කිරීම කළ යුතුයි. ඒතර කය හෙලවීම කිසිසේත් නොකළ යුතුයි භාවනාව තුළ. ඊළඟට බාහිරින් ශබ්ද කියනව නවත්තන්න අපිට බෑ ශබ්ද එනවා. ඒවා ඇහුණාට තමන් කිසිවක් ඒ ගැන හිතන්න යන්න එපා. මොකද අපිට එහෙන එක නවත්තන්න විදියක් නැහැ නේ. ශබ්ද කියන එක තියෙනවා. ඇස් පියා ගැනීමෙන් තමයි ලොකු උපකාරයක් වෙනවා. ඇස් ඇරියොත් තමන්ට බාහිර අරමුණු රූප කරා සිත දුවනවා. එඳා තමන් උත්සාහ කරන්න ඇස් වහගෙන ඉන්න. එතකොට ඇස් වහගෙන ඉන්නීම තුළ තමන්ට බාහිර අරමුණ එන්නේ. එහෙනම් ඇස් ඇරීම නොකළ යුතුයි. බාහිර සද්ද ගැන වෙනත් යමක් හිතීම නොකළ යුතුයි. කය හෙලවීම නොකළ යුතුයි. හිතාමතා හුස්ම ගැනීම නොකළ යුතුයි. තේරෙනවද? ඔබ වැරදින තැන් භාවනායි. හිතාමතා හුස්ම ගත්තොත් කොන්දේ අමාරුවක්, ඔළුවේ අමාරුවක්, තමන්ට බෙල්ලේ අමාරුවක් ওই දේවල් හට ගන්න පුළුවන් ඒ හේතුවෙන්. හරි? වෙන්නේ හුස්ම ඉබේම ඇතුළු වෙන දේ පිට වෙනවා කියන සිදුවීමයි වෙන්නේ. ඒක අඳුරා ගැනීමයි තමන් කළ යුත්තේ. හරි? එනතු හිතලා කරත් එහෙම කවදාවත් ඔක හරියන්නේ එකක් නැහැ. හා. එතකොට දැන් තමන් ඔය බිම ඉන්න ඉඳලා ගැටලුවක් නැහැ. හැබැයි තමන් පුටුවක වගේ වාඩි වෙනවා නම් හොඳින් මතක තියාගන්න හේතු වෙන්නේ නැතුව වාඩි වෙන්න. මොකද හේතු වුණාම මොකද වෙන්නේ? නිින්ද යෑම කියන අවදානම තියෙනවා. හැදෙද්ද? මොකද දැන් අපි බාහිරෙන් ගන්නට තියෙන බාහිරෙන් මෙතෙක් පාවිච්චි කරමින් හිටපු අරමුණු අත්හරින්නයි යන්නේ. රූප හොයන්න යන්නේ නැහැ, සද්ද හොයන්න යන්නේ නැහැ, ගඳ හොයන්න යන්නේ නැහැ. ওই විදිහට අපි බාහිරේ තියෙන දේවල් අතහරින්න තමයි යන්නේ. ඒතකොට බාහිරේ තියෙන දේවල් අතහරින්න යනකොට සිහිය කියන එක පුරුදු වෙලා තියෙන කාර්යයක් තමයි මෙතෙක් මොකක් කරන්නද? නිදා ගන්න එක. මොකද බාහිර ආරමුණු අතහැරලා පුරුදු වෙලා තියෙනවා සිහිය මොකක් කරලාද? නින්දට ගිහලා. දැන් ඒක පුරුදු වෙච්ච දෙයක් අපි. පුංචි කාලේ නම් බොන්නේ නෑ. බාහිර අරමුණු අඩු කරනවා අපි ලයිට් නිමනවා රූප බලන එක නවත්තනවා සද්ද ගැන ආහන එක අඩු කරනවා එතකොට මොකද වෙන්නේ නිකම්ම නිින්ද යනවා. නින්දට හුරු කරලා දෙනවා අපි. ඒ හින්දා මේ වෙලාවෙත් මොකද තියෙන්නේ අවදානමක් තියෙනවා කියලා මම කිව්වේ ඒකයි. බාහිර අරමුණු අපි අතහරිනවා කියන එකක් කරනකොට අර අවදානන්දන්ට පයින්. එහෙනම් ඒකට සපෝට් එකක් වෙනවා. තම හේතු වෙලා හිටියොත් මොකද වෙන්නේ? හොඳටම හොඳටම නිදා ගන්නවා. හරිද? එහෙනම් හේතු වෙන්නේ නැතුව ඉන්න ඕනේ ඈ. හ්ම්. කොන්ද කෙලින් තියෙන්න ඕනේ හැබැයි. මොකද කොන්ද කෙලින් නැත්තම් එහෙම කුදු වෙලා හිටියොත් එහෙම තමයි ඉස්සරහට බර වෙලා හිටියොත් එහෙම ඒකත් අපහසු වෙනවා. මොකද භාවනා කරගෙන යනකොට Tamanට කය එහෙම තියන්න බෑ. දැන් අපි හිතමු අත මෙහෙම තියාගෙන ඉන්නවා කියලා. දැන් මම අත මෙහෙම තියාගෙන ඉන්නවා කියන එක කරන්න නම් මොකද වෙන්නේ? සිහිය එතන තියෙන්න ඕන. දැන් මම මේ කතා කරන ගමන් මේක කරනවා කියන්නේ මට නොතේරෙනවා නොතේරීම මොකද කරන්නේ මේ ක්‍රියාවත් කරනවා මේ ක්‍රියාවත් කරනවා වේගෙන් සිද්ධ වෙනවා හරිද එතකොට මම භාවනාව පටන් ගන්නකොට ඉස්සරහට බර වෙලා හරි පස්සට බර වෙලා හරි කොන්ද තියාගත්තොත් මොකද වෙන්නේ හරියට තමයි භාවනා කරගෙන ගියොත් තමයි මේ ඉරියව්ව පවත්වන්න බෑ ඇයි මෙතන සිහිය තියෙන්න විදිහක් නෑ. එතකොට මොකද වෙන්නේ? තමන් සිහියේ තියෙන සම්පූර්ණ බලය හුස්මට දාලා තිබ්බොත් මේක එක්කෝ ඉස්සරහට නැත්තම් පස්සට වෙනින්න ගනි. එඳා උජුම් කායම් පනිදාය කියලා එකක් තියෙනවා. ඍජු ඌ කය පහසුවෙන් තියෙනවා. හරිද? හ්ම්. ඒක තමයි පළවෙනි වැඩි. ඊළඟට තමන්ට ඉබේ වෙන හුස්ම ඇඳීම විතක්කේ ਵਿਚාරිපත්‍ය ආකාරය දැන් කිව්වා. තමන්ට නොකල යුතු දේවල් කිව්වා. දැන් ওই ටික තමන් සියල්ල නොකල යුතු දේ නොකරමින් කල යුතු දේ කරමින් දැන් පුහුණු වෙන්න වෙනවා ඔය වැඩේ එහෙම සිද්ධ වෙනවද බලන්න. දැන් මේක මට කරවන්න බෑ. මට පුළුවන් වෙන තමන්ට ඒ අවස්ථාවේ තමන්ගේ හුස්මට කුමක් සිදු වෙනවද කියන අවධානය ඇති කරවන්න විතරයි. තේරෙනවද? ඒකත් බාධාවක් කියලා මම දන්නවා. නමුත් තමන්ට උදව්වක් විදියට මම මේ හුස්ම තමන් දැන් මෙහෙම අඳුරන්න කියලා මම කියන එක විතරයි කරන්නේ. තේරෙනවද? තමන්ට තියෙන්නේ දැනෙන දේ අනුව කරන්න. දැන් තමන්ට තේරිලා දෙන්න ඕනි මේ නීවරණ බලවත්ව තියෙනකම් අපිට ඉදිරියට යන්න බැරි ගමන් තියෙනවා. හරි? මම ඔකට තව උදාහරණයක් කියනවා හරියට කොයි වගේද? මඩ තියෙන කලයකට කොච්චර පිරිසිදුවට වතුර දැම්මත් නැවත පිරිසිදු වතුර ලැබෙන්නේ නැහැ. තේරුණා? එහෙනම් මඩ තියෙන කලයකට කොච්චර පිරිසිදු කළා තමයි වතුර දැම්මත් ආපහු හම්බෙන්නේ මොකද්ද? මඩ වතුර. හේතුව මොකද්ද? කලේ මඩ තියෙනවා. ඒතර කලේ මඩ සුද්ධ කරන්නේ නැතුව කොච්චර Taman අතල දානවා කිව්වත් ඒකේ ප්‍රයෝජනයක් වෙන්නේ නැත්තේ මඩ ඉවත් කරේ නැති. ආන් වගේ තමයි Taman ගාව නීවරණ කොච්චර බලවත් තියෙනකොට Taman ඒවා ඉවත් කරන්නේ නැතුව කොච්චර සද්ධර්මයේ Tamanට ඇතුළු කරන්න හැදුවත් මොකද වෙන්නේ? ඇතුළු කරන්න බෑ. හේතුව නීවරණ බලවත්. හරිද? හ්ම්. අනේ ඒ ඉඳ Tamanට දැන් අවශ්‍යතාවය තේරලා තියෙන්න ඕනේ. ඒක තමයි උදේ ඉඳන් පැහැදිලි කරේ. පැහැදිලි කරලා දැන් තමන්ට මූලික කර්මස්ථානයක් මූලික ක්‍රියාකාරීත්වයක් කියලා දුන්නා. ඒක තමයි කර්මස්ථානය කියන්නේ කර්ම කියන්නේ කල යුත්ත. කර්ම කියන්නේ ක්‍රියාව කියලා තමන් දන්නවා. කල යුත්ත ඒ කල යුතු දේ කල යුතු ස්ථානය තමයි කියලා දුන්නේ. හරිද? එහෙනම් දැන් අපි ඕම මේ ක්‍රියාකාරකම સિદ્ધ කරලා බලමු තමන්ට මොකද වෙන්නේ. ඇති වෙන අපහසුතා, ගැටලු, බාධක ඒවා මොකද තියෙනවා නම් ඒවා විසඳගෙන ඊට පස්සේ තනියෙන් තමයි පුරන්නේ. දැන් මම උපකාරයක් කරන්නේ දැන් Tamanට කරන් තියෙන වැඩේ මොකද්ද? Tamanට දැනෙන ස්වභාවය හඳුනමින් ඒ අනුව ਵਿਚාර කරන්න ඕනේ. විතක්ක ਵਿਚාර කරත්වි. හරිද? මට ඒක පවත්තන්න බෑ මම කරන්නේ උදව්වක්. හරි? ආයෙන වාඩියෙන් බලන්න පහසුවෙන් කොන්ද කෙලින් තියෙන්න. දැන් ওই වැඩේ තමයි සම්මා වායාමය කියන්නේ. හරිද? නිවැරදි වීරිය නූපන් කුසලයක් ඇති වෙනවා දැන්. උපදිනොත් ඒ කුසලය බලවත් වෙයි දිගට පවතී. හරිද? අකුසල් මතුවෙන්නේ නැහැ. Tamanට තිබිච්ච අකුසලයක් තියෙනවනේ ඒකත් යටපත් වෙලා යයි. ඒක තමයි සමාවායාම කියන්නේ වැඩි. හරිද? හරි. එතකොට තමන්ගේ අත් දෙක පිළිබඳ සැලකීමක් ගන්න වෙනවා. කොන්ද කෙලින් තියෙන්න ඕනි. බෙල්ල ඊළඟට පාත් කරන්නත් එපා. වැඩි තමන් උස්සන්නත් එපා. උසව තමන් රිදෙන්න ගන්නවා බෙල්ල ඇදිලා. පාත් කරොත් කෙලිර වෙලා කැස්ස ඇදෙන්න ගන්නවා. හරි? ඊළඟට කොන්ද ගෙලින් තියන බෙල්ල ගෙලින් තියන අත් දෙක තමන්ට පහසුවෙන් ගොඩක් උඩ තියාගන්න පුළුවන් එක වම් අත උඩින් දකුණු අත නැත්නම් කකුල් දෙක උඩින් තමන් වම් කකුල උඩින් වම් අත දකුණු කකුල උඩින් දකුණු අත තියාගෙන පහසුවෙන් හිටියට ප්‍රශ්න නැහැ. හරි? තමන් අමාරුවෙන් කොන්ද උරිස උස්සගෙන ඉන්න එපා. ඒක තමන්ට ඒක අපහසුයක්. ඒක හිතාමතා. ඒ කියන්නේ හිතාමතා ඉරියව්ව පවත්වන්න උත්සාහ කරන්න එපා. ඒක තමන්ට භාවනාවේදී ගැටලුවක් වෙනවා. හරි? නිකන් කය තියෙන ස්වභාවය ඉරියව්ව තියන්න. හරිද? හරි. එතකොට දැන් ඔන්න ওই ඉරියව්ව භාවනා ඉවර වෙනකම් මොකද වෙන්න ඕන? ඔය ලෙස පවතින්න ඕනේ. භාවනා ඉවර වෙනකොට ඔය ඉරියව්ව නැත්තම් මොකද වෙලා තියෙන්නේ? ඒකෙන් තමන් ඉරියව් වෙනස් කරා කියන්නේ භාවනා කරලා නැහැ. හරිද? ඒක මතක තියාගන්න තමන් ඈ. හරි. දැන් තව කාර්යයක් තමන්ට මම විශේෂයෙන් මෙතනදී තහවුරු කරා. උදේත් මම ඒවා කිව්වා. දැන් අපි මේක කරන්නේ මොකටද? දැන් මේ භාවනා කරන්නේ මොකටද? ඇයි අපි නිවන යටපත් කරගන්නේ? ඔය සිහිය පවත්වා ගන්න එක තමයි සිහිය පවත්වා ගන්න. ඒ කියන්නේ නීවරණ වලින් තොරව සිහිය පවත්වා ගන්න අපි උත්සාහ කරන්නේ ඇයි? ආ? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ විදර්ශනාව කරන්න සුදුසු தත්ත්වය ඇති කරගන්න. තේරෙනවද? අපිට මේ භාවනා කරලා දිව්‍ය ලෝකේ යන්නවත් භාවනා කරනවා කියලා අනිත් අයගෙන් ලාභයක් කීර්තියක් එයාට හොඳ නමක් ලබා ගන්නවත් නම් එයා භාවනා කරන කෙනෙක් ආයා තිල්වතේ කරක මේක කියලා එහෙම මොකක් හරි කීර්ති ප්‍රශංසාවක් ලබන්න එහෙම නෙවෙයි හරිද එහෙනම් අපේ ඉලක්කය මොකද්ද වේදර්ශනා කරමින් මේ කියන ආකාරයෙන් මාර්ගඵල ලබමින් නිවන් දකින්න. එතකොට ඔය මාර්ගයේදී ඒකාන්ත කොටම අපි බුදුහාමුදුරුවෝ අනුගමනය කරපු මාර්ගය යන්න ඕනේ. එතෙන්දී බුදුහාමුදුරෝ ධර්මය සංගයා යන තෙරුවන් පිළිබඳව ඔබ මෙතෙක් සසරේ දැනුවත්ව හරි නොදැනුවත් හරි මොනයම් වූ අකුසලයන් අපවාදයන් සිදු කරලා දෙනවා නම් Tamanට ওই මාර්ගය වඩන්න බෑ. තේරුණා? බෝධිසත්වයන්ටත් පෙර කාශ්‍යප බුදුහාමුදුරුව කෙරේ පැවැත්ගත් අකුසල අපවාදයක් නිසා ගෞතම බුදුහාමුදුරන්ට අවුරුදු 6ක්ම මොකද කරන්න වුණා කියන්නේ? දුෂ්කර ක්‍රියා කරන්න වුණා කියලා. තේරෙනවද? එහෙනම් ආන් මේ වගේ Tamanටත් මොනවද තියෙනවද කියලා දන්නේ නැහැ. ඒකද ඕකෙන් ගැලවෙන්න ක්‍රමයකුත් ධර්මයේ තුල තියෙනවා. ඒ තමයි මෙතෙක් වෙච්ච අකුසල් අපවාදයන්ගෙන් Taman සමාව අරගෙන අදිෂ්ඨානයක් කරගන්නවා මේ කැඩේ කරන්නේ අපි එසේ මේ මාර්ගඵල අවබෝධ සඳහා. හරි? අපේ ඉර්ධිපාන්න එහෙම නොත් එම ආයත් ආසාවක් එනවා. 이르දි පාණ්ඩ වෙන මොනවා හරි කරන්න පරිචිත්ත විදාන අනුගේ හිත දකින්න කීර්තිය ලබන්න ඕවට එහෙම නෙවෙයි. පැහැදිලි? එන ඒ අදිෂ්ඨානයෙන් යුක්තව පෙරුවන් සමාකර ගැනීම කරලම තමන් හැම විටකදීම භාවනා කළ යුතුයි. එහෙනම් කොහොම වාඩි වෙලා දැන් තමන් අදිෂ්ඨානයක් කරගන්න මේ විදියට. කොහොමද කරන්නේ? තමන් ඇස් පියාගෙනම අත් දෙක නල්ලේ තියලා වැඳ ගන්න. වැඳගෙන මේ මෙහෙම සිහි කර ගන්න. මේ කියන ආකාරයෙන්. අනන්ත වූ සසර පටන් මේ මොහොත දක්වා සිතින් කයින් වචනයෙන් තෙරුවන් කෙරෙහි සිදු සියලු වැරදි අකුසල අපවාදයන්ගෙන් නිදහස ලැබේවා. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් වශයෙන් මගඵල ලැබීම උදෙසා විදර්ශනා ශක්තිය උපදවා ගන්නට සමාධිය වැඩිවා දැන් හිමීටත් දෙක ගන්ට ඔඩොක්කුවෙන් Tamanට පහසු ආකාරයෙන් පවත්ව ගන්න. දැන් කොන්ද කෙලින් තියාගෙන බෙල්ල කෙලින් තියාගෙන. ඇස් පියාගන්න. බාහිරින් ඇහෙන කිසිම සද්දයක් ගැන හිතන්න එපා. කය හොලවන්න එපා. තම සිත යොමු කර ගන්නට නාසය කෙලවරට එක්වරක් හොඳින් හුස්ම තේරුම් ගන්න දැනගන්න හිතලා හුස්මක් අරගෙන හුස්ම පිට වෙන්න ආරයි. එකපාරයි එහෙම කරන්නේ හුස්ම Tamanට දැනෙන්න ඕනේ හොඳට නාසය කෙලවර ඒක දැනගන්න නම් හොඳට හිතලා හුස්මක් අරගෙන හුස්ම පිට වෙන ආකාරය අඳුරන්න. ඒතකොට Tamanට දැනෙනවා හුස්ම. දැන් හිතලා හුස්ම ගන්නට එපා. හිතලා හුස්ම පිට කරන්නට එපා. ඉබේම Tamanට හුස්ම ඇතුළු වෙන බව දැනෙනවා. දැනෙනවා. ආස්වාසය කියලා ඒ බව මෙනෙහි කරා. පිට වෙන බව වේම දැනෙයි පෙනෙයි ප්‍රාස්වාසය කියලා මෙනෙහි කරා. දිගටම දැන් ওই ක්‍රියාව සිද්ධ කරා. ඇඳීරීම මෙනෙහි කිරීම. විතක්කය විචාරය ආස්වාස ප්‍රාස්වාස ආස්වාස ප්‍රාස්වාස Hassas. Hassas. Tamam mı? හුස්ම අඳුරන්ට අඳුරමින්ම සිත හස්වාස් ආස්වාස් හුස්ම හොඳින් Tamanට ඉහළ පහළ යන ස්වභාවයක් වැඩෙනවා. දැන් හුස්ම ඇතුළු වෙන බව දැනෙනකොටම ආස්වාස බව මෙනෙහි කරනවා. ඇතුළු වෙන බව දැනෙනවා, දැනෙනවා. tikai කියලා සීකරන්ට තිගු වේලාවක් හුස්ම ඇතුළු වෙන බවක් Tamanට වැටහෙනවා. හුස්ම පිට වෙනකොටම දැන් ප්‍රාස්වාස බව සීකරනවා. පිට වෙන බව දැනෙනවා දැනෙනවා දෙගයි කියලා තමයි මෙනේ කර ආස්වාසේ දෙගයි ආස්වාසේ දෙගයි ආස්වාසේ දෙගයි ආස්වාසේ දෙගයි tikai tikai tikai decai. Decai. බාහිර සද්ද වෙන සිතන්ට එපා, කය හොලවන්ට එපා. ඇඳේවීම, සිතීම දෙකම කරන්ට නැත්තම් නිින්ද යනවා. බාහිර අරමුණු වලට සිත විසිරෙනවා. දිවි ස්වභාවයක් රටේනවා. ඒ බව හඳුනමින්ම සිතක් දිගු ස්වභාවේ වෙනස් බවක් Tamanට වැටෙනවද කියලා වඳුරන් පෙර දෙවුනට වඩා ඉක්මන් බවක් කොස්මි ඉක්මනින් ඇතුළු වෙනවා ඉක්මනින් පිට වෙනවා ආස්වාස් කොටයි ප්‍රාස්වාසය කොටයි. ඒක්මනින් ඇතුළු වෙන බව පිට වෙන බව දැනගෙනයි සිතන්නේ. ආස්වාස් කොට ආස්වාස් කොට කොට කොට වෙනකොට කොට කොට්ටයි කොට කොට කොට කොටස් ස්වභාවයේත් වෙනසක් Tamanට අරමුණු වෙනවා කියන බවක් දකින්න යාන්තම් හුස්ම දැන් ඇතුළු වෙන බව පිට වෙන බවක් තේරෙනවා සංසිඳුණු බව ආස්වාස සංසිඳිලා ප්‍රස්වාසය සංසිඳින සංසිඳින සංසිඳින සංසිඳින සංසිඳින sansedi. sedila හුස්ම යාන්තම තේල පහළ යන ස්වභාවයක් දැන් යටෙන්නේ. නාසය තුලම සිහිය පවත්වන හුස්ම අඳුරමින්ම සිතා. සංසිදෙලා සංසිදෙලා සංසිදෙලා සංසිදෙලා උස්ම නොදැනී යන බවක් කය සැහැල්ලු වෙන බවක් සතුටක් Tamanට වැටෙනවා නාස්සේ කෙලවරම තමන්ගේ සිහිය පවතින්නේ සතුට බව සැහැල්ලුව හුස්ම නොතේරෙන ස්වභාවයක් වැටෙනවා නම් ඒ බව හඳුනමින්ම පළවෙනි ධානය කියලා දැන් සිතක්. පළවෙනි ධානය. පළවෙනි ධානය. පළවෙනි ධානය. පළවෙනි ධානය. පළවෙනි ධානය. පළවෙනි ධානය. සතුට ස්වභාවය, සැහැල්ලු බවයි තමන්ගේ අරමුණද හුස්ම පිටින් පිට දැනෙන බව, හුස්ම නොතේරී යන බවක් වෙන්නට පුළුවන්. හුස්ම ගැන සොයන්ට යන්න එපා. කයේ සතුට බව සැහැල්ලු ආරමුණු කරගෙන දිගටම සීගල. පළවෙනි ධානය. පළවෙනි ධානය පළවෙනි ධානය පළවෙනි ධානය පළවෙනි ධානය පළවෙන ධානය. පළවෙන ධානය අනුවෙන් දෙකටම සිහි කරන්න. පළවෙනි ධ්‍යාන. පළවෙනි ධ්‍යාන, පළවෙනි ධ්‍යාන කියලා දිගටම සිහි කරන්නේ. සමාතිය බසේවා සමාධිය බසේවා කියලා සීකරන් සමාධිය බසීවා සමාධි මත් වූ සිත නැවත මුල් ස්වභාවයටපත් වෙන්නේ හුස්ම ඉහළ පහළ යන ස්වභාවය දැනෙනවා කය ඉරියව් තමන්ට වැටෙනවා සමාධියෙන් බයින ස්වභාවය දැන් සමාධියෙන් බැහැලයි හිටින් ඇස් අරින්ට දයි සාදුකාරයක් පත්තන්ට දැන් Tamanට ක්‍රමයක් කියලා දුන්නා මම ඒ ක්‍රමයට අනුව ඒ දේවල් සිද්ධ වෙනවද කියලා පරීක්ෂාවක් කරන්නයි Tamanට ওই කාලේ දුන්නේ. දැන් මම කිව්ව දේවල් ධර්මයේ සූත්‍රයන් තුළ තියෙන විදිහ තමයි මම කිව්වේ. ඒතර මම දන්නේ නැහැ ඇත්තට වශයෙන්ම ওই විදිහට Tamanට සිද්ධ වුණාද නැද්ද? Tamanට උස්ම දිග වුණාද? ඒක කෙටි වුණාද? සංසිඳුණාද? ඒවා කාටද තේරෙන්නේ? Tamanටයි. හරි. එහෙම වෙලා ගිහිල්ලා සිදුවෙන දේ තමයි මම කිව්වේ තමන්ට හුස්ම නොදැනෙන ස්වභාවයක්, කයක් තියෙන ස්වභාවය නැති වෙන බවක් වගේ තමන්ට එතකොට තමන්ගේ ඉරියව් පිළිබඳව නොතේරෙන ස්වභාවයක් තමන්ට සැහැල්ලුවක් සතුටක් යන මෙන්න මේ ලක්ෂණ තේරෙන අවස්ථාවකටපත් වේ. ඉතින් ඒක ඇති කර වණ්ඩ බෑ ඇති කර ගන්නට සිද්ධ වෙනවා. ඒකට ක්‍රමයේ උච්චරයි. පැහැදිලිද? එතකොට දැන් ඕක තනි තනියෙන් දැන් ඕක කරගන්න දැන් මම ආස්වාසය ප්‍රාස්වාසය කියලා කීවේ Tamante මේ වෙලාවේ தත්ත්වය තෝරගන්න. දිගද කොටද සංසිඳීමද කියලා මම දිගයි කියලා ආස්වාස දිගයි ප්‍රාස්වාස දිගයි කිව්වට Tamanට ඒක දිගද කොටද කියලා Taman තේරුම් ගන්නවා මිස මම කියන එක කරන්න නෙවෙයි කිව්වේ. තේරෙනවද? ඒ වෙලාවේ අවධානය පවත්ව ගන්න. දැන් මම දිගයි කියනකොට Tamanට හුස්ම ඉක්මනින් යන්න බැරිද? පුළුවන්. ඒතකොට තමයි මොකද කරන්න ඕනේ? Taman ඒක කොටයි කියලා එතකොට හිතන්න ඕනේ. එහෙම හිතන්නේ නැතුව Taman ඒ වෙලාවේ දිගයි කියලා හිතන්නේ කිව්වොත් හරිද? දැන් ප්‍රායෝගිකව Tamanට ඔක තනි තනියෙන් පුහුණු වෙන්න අවස්ථාවයි දැන් දෙන්නේ. නිසා Taman දැන් ඔය භාවනාව ගෙදර ගිහින් තනියෙන් පුහුණු වෙලා ඉන්න ඕනේ දිගු වෙලාවක්. දිගු කාලයක් වගේම වැඩි වාරයක්. දැන් මම මෙතනදී තමයි විනාඩි 25ක් 30ක් වගේ කාලයක් තමයි ඔය භාවිතාව කරවන්නේ. ඉතින් ආවම වශයෙන් එහෙම කාලයක්වත් තමන් ඔය කාර්ය කරාවේ නැත්නම් තමන්ට ඔය කියන தත්ත්වයටවත් අඩු ගානේ සමාධියේ මුල් ලක්ෂණයක්වත් තේරෙන්නේ නැහැ. දැන් මෙතනදී තමන් බාහිර තාම සද්දයක් එක්කත් ඉන්න නිසා තමන්ගේ සමාධියේ දුර්වලතාවයක් තියෙනවා. හරිද? ඒකත් නැති කරගෙන තමන් තනියෙන් ඕක සිහි කරනවා කියන தත්ත්වයට එන්න ඕන. හරිද? දැන් තමන් මොනවා හරි අපහසුතාවයක් ගැටලුවක් එහෙම තිබ්බද ඔකේ? නේද? දැන් කිව්ව විදිහට තේරුණාද? දැන් ඔය මම බොහෝ අයගෙන් දැක්ක දේ ඔය ඉරියව්ව පවත්වා ගැනීම අපහසුතාවය. හරි? මම දන්නවා ඔක බිම වාඩිලා හිටියම ওই ප්‍රශ්නේ එනවා. ඒ විඳ තමන්ට පහසුවෙන් මේ වගේ ආසනයක් පාවිච්චි කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක දිගට එක දිගට ඉඳීම අත්‍යවශ්‍යයි. ඉරියව්ව වෙනස් නොකර ඉඳීමෙන් තමන්ට ලොකු උදව්වක් වෙනවා. <coughs> දැන් තමන් ඉරියව් මාරු කිරීමෙන් මොකද වෙන්නේ? තමන් ලොකු හානියක් කරගන්නවා. තේරෙනවද? ඉතින් එහෙම නොවෙන්න තමන් දිගට එක ඉරියව්ව පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. හරි? මෙතේ අපහසුතාවට ආවොත් ඒ කියන්නේ කය කයේ Tamanට ඉරියව් මාරු කරන්න එනවා කියන්නේම Tamanගේ සිත දේශයටපත් වෙනවා. ඇයි? Tamanට රිදෙනවා කියන එකක් වෙනවා. ඉන්න බැරි කමක් කියලා එනවා. ඒතර Tamanට භාවනාව තුළදී මොකද්ද ගොඩනැගිලා දෙන්නේ? අකුසලයක්. ව්‍යාපාදය. ඇයි? අකමැත්තත් එක්ක හටගන්න දේ මොකද්ද? තරහ. හරිද? ඒත් එහෙම වුණොත් එහෙම Tamanට භාවනාව වඩවා ගන්න බෑ. දැන් Tamanට Taman කෙරෙහිම පටිඝ ස්වභාවයක් ගොඩනගෙනවා. ඉතින් ඒක නොවෙන්න පහසුවෙන් ඉරියව්ව පවත්වාගෙන ආරම්භ කරන්න වෙනවා. ඒ තමයි ඔය ආසනයක් පාවිච්චි කරන්න කියලා මම උපදෙස් දෙන්නේ ගොඩක් වෙලාවට. හරිද? බැරි නෑ බිමේ ඉඳන් කරන්න මම බෑ කියන්නේ. නමුත් තමන් ওই ඉරියව්ව දීර්ඝ කාලයක් පුහුණු කරලා නැති නිසා තමන්ට දැඩි අපහසුතාව එනවා. හරිද? හ්ම්. ඒකට කමක් නැහැ තමන් පුටුවක් බංකුවක් ඇඳක් හරි මොකක් හරි මෙට්ටයක් එහෙම මොකක් හරි එකක් පාවිච්චි කරා කියලා ප්‍රශ්නයක් නැහැ. හරිද? අය අනිවාර්ය නීතියක් එහෙම නැහැ කකුල් දෙක එරමිනියක දාගෙන ඉන්න ඕනි. ඒක පරියන්කේම ඉන්න ඕනි. අද්ද පරියන්කේ ඉන්න ඕනි කියලා එහෙම නීතියක් ඔයවන්නේ. කොන්ද කෙලින් තියෙන්න ඕන කියලා නම් ධර්මයේ තුල කියනවා. ඔජුම් කායම් පනිදාය. එච්චරයි. හරි? ඒකලා කරන්න තියෙන දේ පැහැදිලි හුස්ම ඇඳීමයි කරන්න ඕනි. ඒක දිගද කොටද සංසිඳීමද කියලා අවස්ථා තුනක් තියෙනවා. මුලින් හුස්ම අඳුරන්න ඕනි. අඳුරනකොට ඒකේ දිග බව, කෙටි බව සංසිඳීම කියලා අවස්ථා තුනක් තේරෙයි. තුනම තේරෙන්නත් පුළුවන්. එයින් අවස්ථා දෙකක් වෙන්නත් පුළුවන්. කොහොම හරි තමන් හුස්ම අඳුරමින් ඉන්න, අඳුරමින් ඉන්න අවස්ථාවක තමන්ට හුස්ම නොතේරී යාම කියන සංසිද්ධියක් ඇති වෙමින් තමන්ට සමාධි තත්ත්වයට එයි. මේ අවස්ථාවේ තමාට කෙනෙක් එක්කෙනාට දැනෙන තත්ත්වයන් වෙනස් වෙනවා. එතකොට ඒ தත්ත්වය තමයි අපිට අර අර්පණා සමාධිය ගොඩනගා ගන්න ඕන වෙන්නේ. හරිද? හුස්ම අතාරින්න වෙනවා අපිට. හුස්ම අතහැරෙන අවස්ථාව. අත හැරෙන ඉවේ අතාරින්න බෑ. හුස්ම අඳුර අඳුර යනකොට ඉබේම අත හැරෙනවා. ඒ අත හැරෙනවත් එක තමයි Tamanට ඔය සමාධි ලක්ෂණය මතුවෙන්නේ. තේරුණා? ඒකට තමයි ධර්මයේ ප්‍රතිභාග නිමිත්ත කියලා කියන්නේ. ඒකට ඒක කෙනෙක්ට කය නොදැනෙන ස්වභාවයක් කෙනෙක්ට ඉහළට නැගෙන බවක් කෙනෙක්ට කැරගෙන වගේ බවක් අලාක් වලාකුලක් වගේ ආලෝකයක් වගේ එක එකනට එක එක විදිහ දැනේ. ඒ හින්දා ඒ தත්ත්වය ගැන අපිට නිශ්චිත වශයෙන් කියන්න බෑ මෙන්න මේකමයි දැනෙන්න ඕනේ හරි? හැබැයි ස්වභාවිකේ එයාට මේ කය නොතේරෙන බවක් කාටක් පොදුවේ දැනෙන්න ඕනේ. මොකද කය අත්හැරෙන්නේ නැත්නම් සමාධි தත්ත්වයට එන්න බෑ. හේතුව කයත් එක්ක සම්බන්ධය තියෙනවා කියන්නේ සිහිය තාමත් කය තුළ. කය නොතේරෙනවා කියන මූලික ලක්ෂණය එන්න ඕන තමන්ට සමාධිය ගොඩනගෙනකොට. හරිද? ඕන තරම් කාලයක් ඒක පවත්ව ගන්න තමයි තමන්ට මම කිව්වේ පළවෙනි ධානය, පළවෙනි ධානය, පළවෙනි ධානය කියලා මෙනෙහි කරන්න. එතකොට අර ලක්ෂණ ණය අඳුරන්නේ කය නොතේරෙන බව, හුස්ම නොදැනෙන බව. හුස්ම නොදැනෙන බව, කය නොතේරෙන බව අඳුරමින් පළවෙනි ධානය කියලා හිතනවා. ඒ හිතන්න කිව්වේ සිහිය විසිරෙන එක වෙනත් අරමුණු කරා යන එක නතර කරගන්න. ඕන තරම්ම කාලයක් ඒක තුළ හිටියාගේ සමාධියට ආවනම් තමන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ කාලය ගැන. ඕන තරම් වෙලාවක් ඉඳලා තමන් ඒකෙන් ඉවත් වෙන්න නැවත අදිෂ්ඨානයක් කරන්න ඕනේ සමාධිය බසීවා. ඒ මොකද තමන්ගේ මේ සිහිය නැවතත් අර මූලික ක්‍රියාකාරකම් කරන தත්ත්වයටපත් කරන්න. එහෙම නැතුව තමන්ට සමාධියේ ඉඳලා එකපාරම තමන් ඇස් ඇරියොත් තමන්ට නැගිටින්න ගියොත් එහෙම තමන්ට මොකද වෙන්නේ? කය පාලනය කරගන්න බැරි වෙයි. හේතුව සිහිය තාම තමන් කය ක්‍රියාත්මක වෙන තත්ත්වයට අරගෙන නැහැ. හරි? අපි මේ කය ක්‍රියාත්මක භාවයෙන් අයින් කරා දැන් සිහිය. තේරෙනවද? සමාධියට එනකොට. ඉතින් එකපාර තමන් කයට ආවොත් එකපාරම තමන්ට ඒක කය පාලනය කිරීමෙන් හැකියාව නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා තමන් ඔන්න ඔය ක්‍රමවේදය පාවිච්චි කරලා තමන්ට හුස්ම නැවත දැනෙනකන් සමාධිය බසීවා කියලා සිහි කරලා හුස්ම දැනෙන අවස්ථාව, කය ඉරියව් දැනෙන අවස්ථාව දක්වා ඉඳලා හිමීට ඇස්සරිය හැකියි. එයාදිලිද? තේරෙනවද? හ්ම්. මොනවාර තියෙනවද අපහසුතාවය? අපිට මේ හොඳම වෙලාව දැන් පුරුදු වෙනකන් මොන වෙලාවද කරන්නේ? හොඳ වෙලාව උදේ පාන්දර නැගිටපු වෙලාව. හේතුව කයට අපහසුතාව මුකුත් තියෙන්නේ නැහැ ඒ වෙලාවේ. තමන්ගේ මොලේ එක එක අරමුණුත් එක්ක දුවලා දුවලා වෙහෙසිලා නැහැ. එනි මන ආයතනයත් තැම්පත් වෙලා. හරිද? අනිත් ආයතන වලටත් අරමුණු ගිහිල්ලා ගිහිල්ලා නැහැ. එතකොට තමන්ට පහසු වෙනවා ඒ වෙලාව. විපා මූලික පුහුණු වෙනකොට ඒ වෙලාව පාවිච්චි කරන්න. හැබැයි කොයි වෙලාවකත් ඒක කරන්න පුළුවන් කම කෙනෙක් දක්වා පුහුණු වෙන්න ඕනේ. එතකොට එක වෙලාවක විතර පුහුණු වෙලා අනිත් වෙලාවට බැරි නම් එතනත් තමන්ට ප්‍රශ්නයක් තියෙනවා. හරිද? වෙන වෙන්න පහසු වෙලාව ඒක. ගොන වෙලාවක පුළුවන් වෙන්නත් ඕන. හරිද? හරිද? එහෙමනම් දැන් Tamanට ඔය කයේ ගැටලුව කියන එක මම කොටම දන්නවා පහසුවෙන්ම අනිවාර්යෙන් ඒක හේතුව ඉතින් Taman අපහසුවෙන් ඉඳීම වෙන කාර්යය. හරිද? ඒක ඉතින් මට කරන්න දෙයක් නැහැ. Tamanට ඉතින් පහසු වෙන ආසනිය තෝරා ගැනීම Taman කරන්න ඕනේ. හරි? ඒකෙන් කකුල හෙලෙවුවා නම් අත හෙලෙවුවා නම් තමන්ට සමාධිකත්වයේ දරා එන්නෙත් නෑමයි. හරිද? හ්ම්. ඒකෙන් තමන්ගේ වීරිය මදිකම පමණයි. හ්ම්. වෙන මොනවත් තියෙනවද? සම්ඥාස සමානක් වෙනාට කෙලගෙන ඉන්න උමනාවක් එනවා. ඔව්. එතකොට මේ පුස්ම සැහැල්ලලා තියෙන වෙලාවක ඒක ආපහු රළු බවක් දැනෙන්න ගන්නවා. ඊතල තමන් ඒක කරන්න ගියාම තමන්ගේ මේ අනිවාර්ය මුස්ම රටා වෙනස් වෙනවා. මුලදී තියෙන වීරියක් අවශ්‍ය වෙනවා. ඒක තමයි මම කිව්වේ සාමාන්‍යයෙන් තමන්ගේ ඉරියව්ව නිවැරදිව බෙල්ල කෙලින් තියාගත්තොත් ස්වභාවයෙන් තමන් එහෙම වෙනවා නම් ටිකක් තම බෙල්ල උස්සලා තියාගන්න. එතකොට තමන්ට කෙලා ආවත් නිකම්ම කෙලේ ආයි. හිතලා කරන්න දෙයක් නැහැ. මේ පාත්තලා හිටියොත් නේද ඔක තමන්ට කෙලා ගිලින්න අවස්ථාවක් විශේෂයක් ඕනේ. තම මෙහෙම තියාගත්තාම ටිකක් උස්සලා එතකොට නිකම්ම කෙලේ ආයි. එතන උත්සාහ කරන්න හිතන්නේ නැතුව ඒක අතහැරලා යන්න හුස්මත හිතලා කරන්න ගියාම ඇත්තට අපිට නොතේරුණාට අනිවාර්යෙන් ඒ වෙනුවෙන් ක්‍රියාවක් තියෙන ඇතුලේ. එතකොට ඒ වෙනුවෙන් Tamanට වෙනම හිතක් පවත්වන්න වෙනවා. හරි. ඒක එකපාරක් දෙයක් Taman එහෙම කළා කියලා ලොකුම හානියක් නැහැ. නමුත් ඒකට යම් හානියක් සිද්ධ වෙනවා. ඉන්දර ඉරියව්ව අර විදිහට පවත්වන්න උත්සාහ කරනවා. ඉන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි භාවනාදී තමන්ට එක එක තැන්වල රිදෙන අවස්ථාවේදී තමන් වීර්යයෙන් එක ඉරියව් වෙනස් කරන්න නැතුව ඉන්න යම් කිසි විදියකින් භාවනාව කරලා ඉවරුණාමත් තමන්ට දිගටම ඒ රිදීම් කැක්කුම් ඒවා පේනවා නම් භාවනාදී දැනුණට කමන්නේ භාවනා කරලා ඉවර වෙලත් දිගට ඒවා අඩු නොවි පවතිනවා නම් තමන් ඉරියව් වෙනස් කරගන්න වෙනවා හරිද භාවනාවේදී තමන් භාවනා කරගෙන යනකොට අපි හිතමු බෙල්ල රිදෙන්න ගත්තා දැන් භාවනා කරලා ඉවරනම් ගමක් තමයි එහෙම දැනීමක් නැත්තම් ඒක ගැන මුකුත් හිතන්න යන්න එපා. හරිද? හැබැයි තමයි දැන් භාවනා කරලා නතර වුණාට පස්සෙත් ආයත් ඒක රිදීම දිගට තියෙනවා නම් අනිවාර්යයෙන් හිත පීරියව වැඩි. එතකොට ආරම්භයේදී නැවත ඒරියව හදාගෙන කරන්න වෙනවා. හරිද? මොකද ওই භාවනා ඉන්නකොට මන්ට රිදෙනවා අර ඒ ගහනවා ආරම්භය දැනේ. ඉතින් භාවනාවත්ම ආයේ නෑ ඒක. ඒක හැටියක්. හරිද? නේද? ඒක ගැන හිතන්නත් එපා ඉදියට. ටයිම් එක ඩිෆරන්ස් එක ගන්නවා තමයි වරන්ඩු කිව්වේ. නැත්නම් ඒක මොකද්ද? දිග කියන්නේ යන කාලය. කාලය වැඩි. කොට කියන්නේ කාලය අඩුයි. අපි මුලින්ම කිව්වේ දැන් භාවනා කරන්න පටන් ගන්න කලින් මම කිව්වේ. හිතලා නෙවෙයි ඒක ඉබේ වෙයි. ඉබේ වෙයි අඳුරණ්ඩයි ඕන. හරිද? දිගු බව, කෙටි බව කියන එක. එහෙනම් දිගයි කියලා කිව්වේ ඒක. අපි දෙමුකෝ. අර මං කිව්වේ දැන් මුරකාරයා කියලා ඉන්නවා කියලා උදාහරණයක් කිව්වේ. මුරකාරයා පිරිස එනකන් බලාගෙන ඉන්නේ. ඉතින් දිගට පොලිමක් වෙනවනම් ඕන් දිගට කට්ටිය ගොඩක් ගියා කියලා එයා හිතා ගන්න. ඒතර දෙන්නේ තුන් දෙනෙක් ගියා නම් එයා දෙන්නේ තුන් දෙනෙක් ගියා කියලා දැනගන්න. ආන් ඒ වගේ හිතලා අපිට මේක මේ දිග කරන්න කොට කරන්න බෑ. හරිද? මුරකාරය එතනට වෙලා ඒක ඔය කියන ආකාරයෙන් වැඩි පිරිසක් යනවාද අඩු පිරිසක් යනවාද කියලා අඳුරනවා. ඉතින් වැඩි පිරිසක් යනවා නම් වැඩි වෙලාවක් යනවා. එක්කෙනෙක් දෙනෙක් නම් යන්නේ වැඩි වෙලාවක් යන්නේ අඩු වෙලාවක් යන්නේ. ඒ වගේ තමයි උස්ම වැඩි කාලයක් යනවා ගන්න. තමන්ට ඒක තේරෙන්න අඳුරන්න ඕනේ. හිතලා කරන්න බෑ. හරිද? තේනවද මොනවාරි ප්‍රශ්න? නෑ. දැන් පුළුවන් ඒ තනියෙන් කරන්න ඕක. දැන් පුළුවන් වෙය යුතුයි, තමන් තනියෙන් කළ යුතුයි. මොකද මේක කරවන්ට ක්‍රමවේදයක් නැහැ. හරිද? විසිරෙක නඩු කරගන්න එක කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. ආස්වාසය ඇති වුණා තමන් ආස්වාසය දිගයි ප්‍රාස්වාසය වන් දිගයි තමන දැන් ඕන් අතර කාලයක් තේරෙනවා ඒක හිස් බව කෙලෙක්කුත් අඳුරා. ඒ අතරතුර කාලයේ තමන්ට උස්මක් ඇතුළු වීම පිටවීමක් වෙන්නේ නැත්නම් වෙන්නේ නැහැ කියලා තඳුරන්න වෙනවා. අතර වෙලා කියලා හිතුවට කමන්නේ නැහැ. ආසත නැහැ බාධා නැහැ. ඒ තුන අතර වෙලා. එහෙම දැනෙනවා නම් එහෙම කළ යුතුයි. මටමන්ට එහෙම සමානට වෙන්න පුළුවන්. ඒක කාට කවුද දන්නේ? මොකද අය ඔක සූත්‍රයේ තියෙන විදිහටම අය එහෙම 100%ක් එහෙම වෙනවා කියලා අපිට කියන්න බෑ. ඒක ඒක නෑ හැටියට වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි ගමන තමන්ට විතක් ਵਿਚාරේ පාත්තන එකයි තියෙන්නේ. දැන් ස්වභාවයත් එක්ක. හරිද? හ්ම්. එහෙනම් දැන් තනියෙන් තමන් පුහුණු වෙලා ඉන්න තමන්ට එතකොට ඇති වෙන ගැටලු තමන් හොඳින් අඳුරගන්නට ඒ වාට උපදෙස් දෙනවා. ඒ ඇති වුණොත් ගැටලු ඉතින් කලේ නැත්තම් ගැටලු වෙන්නේ නැහැ. ඒකට මට කරන්න දෙයක් එහෙම නැහැ. හරිද? ඒතර ඉන්න තමන්ට ඉන්න වෙලාවේ ඒ ප්‍රශ්න විසඳ ගන්න ඕන නම් කරලා ඉඳේන. මොකද ආ පස්සේ කරන්න නම් ගේනවා පස්සේ ප්‍රශ්න ආවම අහන්න කෙනෙක් නැති. ඒතර කාගෙන්වත් අහගන්න විදියක් නැහැ. හරිද? එහෙනම් ඒව තමන් වාර ගානක් කරන්ඩ බුදුහාමර දෙන උපදේශයත් විතරයි මේවා භාවිතා කරන්නයි දෙන්නේ භාවිතෝ බහුලීගතෝ. භාවිතය බොහෝ ලෙස කළ යුතුයි. හරිද? හරි. එහෙනම් අදට Tamanට ඔතකින් ඔය මූලික වැඩසටහන නිමා කරනවා. හෙට ඔතන ඉඳලා ඉදිරියට ඔය භාවිතාව තවදුරටත් ප්‍රගුණ කරන ක්‍රමවේදයන් ටිකක් තියෙනවා. ඒ ටිකත් කියා දීලා එතනින් එහාට විදර්ශනා පිළිබඳ කර්මස්ථාන කියලා දෙනවා. ඒතර මට තියෙන කියා දෙන්න විතරයි මට පුළුවන්. ඒතර සමාධිය ඇති කරගෙනයි එය කළ යුත්තේ. නිකෝනේ කලයේ සුද්ධ කරගෙනයි වතුර දාන්න ඕන. ඉතින් කලයේ සුද්ධ කර ගැනීම තමන්ගේ වැඩක්. කලයේ සුද්ධ වෙලා තිබුණ නැත්නම් ආපහු මොකද වෙන්නේ වතුර? මඩ වෙයි. ඉතින් මඩ වුණත් ආයෙත් පාවිච්චි කරන්න ඉව තමයි. එන්න කොච්චර කර්ම දැනගත්තත් ප්‍රතිඵලය Tamanට ලැබෙන්නේ නෑ තමා තුළ අවශ්‍ය මූලික සුදුසුකම දක්ෂතාවය නැත්තම්. ඒක ඉතින් අපිට ඇති කරවන්න පුළුවන් නෙවෙයි. හරි එහෙනම් අදට අදකින් නිමා කරමු. කවුරුත් දෙවියන් මේගේ ඥාතීන් පින් අනුමෝදන් කරලා සිල්පාරමී කරමින් අපේ සටහන නිමා කිරීම සිද්ධ කරන්ට නමුදේ කාලේ පටන් මේ මොහොත දක්වා සීල සමාධි ප්‍රඥා වඩවමින් තමන් ගොඩනගාගත්තා වූ කුසල බලයන් තුළ රැස්ුණා වූ මේ පුණ්‍ය ශක්තියින් දෙවියන්ටත් මේගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් වීමේ ශක්තිය ඇති සියල්ලන්ටත් අත්පත් වේවා ඒ සියල්ලෝද ඒ උතුම් නිවනට පැමිණීමෙන් ජාති ජරා ව්‍යාධි ශෝකයන්ගෙන් නිදහස් වෙත්වා කියන අදහස ඇති කරගෙන කවුරුත් එන්න ගාතාවන් කියන්නේ. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ එත්තාවතාච අම්මේ සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්මේ සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ භූතා අනුමෝදන්තු වද්දන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචයම්මේ සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසන ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ධම්ම දේශනා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බා පත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාන පත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාගමු සතං සමාගමු කායේන වාචා චිත්තේන පමාදේන ආතතං අච්ඡං කම්මේ බන්තේ භූරි පඤ්ඤ තතහාගත කායේන වාචා චිත්තේන පමාදේන ආතතං අච්ඡං කම්මේ ධම්ම සම්දිත්තික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම්මේ සංඝ සුපටිපන්න අනුත්තර දයි සාදනාටම තෙරුවන් සරණයි පන්සිල් සමාදන් වෙන නමස්කාරය කියන්නේ නමෝ තස්සේ භගවතු වරහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयं पे बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्गं शरणं गच्छामि තතියම්පේ බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පේ ධම්මං සරණං ගච්ඡාමි තතියම්පේ සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්බුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී ඉස්සරාමීරේ මච්ච පමා දට්ඨානා වේරමණී සිකාපදං සමාදියාමි තිස්සරණීන සත්දිම් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං දයි සඳනාටම තෙරුවන් සරණයි